තෙරුවන් සරණයි. අරහත් සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 281 වෙනි පිටුවේ මහණෙනි මේ පංච උපාදානස්කන්ධ පසකේ කවර පසක් දෙයත් එනම් රූපස්කන්ධයෝ වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයයි මහණෙනි යම් කලෙක පටන් මහාන මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනොයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිතව මිදුනේ වේද මහණෙනි මේ මහාන අරහත්ය සීනාශ්‍රවය උසු බඹසර ඇත්තේ කල සිව්මග කිස ඇත්තේ බහතබු පස්කඳ බර ඇත්තේ මගඵල පිළිවෙලින් පැමිණි ස්වාර්ථ ඇත්තේ ශේවී ගිය භව සංයෝජන ඇත්තේ මොනවට දැන සසරෙන් මිදුණේයි කියනු ලැබේ. මේ අරහත් අරහත් සූත්‍රය තුල අරහත්වයට පත්වන ආකාරයේ සියලු කෙලෙස් නසා ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත්වන ආකාරයයි මේ සූත්‍රය තුල පැහැදිලි වන්නේ. මේ තා කෙටි සූත්‍රයක් වුවත් මෙහි අන්තර්ගතයේ අවශ්‍ය කාරණා මනාකොට පැහැදිලි කරයි. උපාදානස්කන්ධයේ සමුදය අස්තගමය. පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තගමයත් කියන මෙන්න මේ කාරණේ ඊටාම වැදගත්. හට ගැනීම සමුදයයි අස්තගමයේ හටගත් සංකතයක් තියෙනවා නම් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙන විට නැති වෙනවා. සමුදේ අත්ගමේ මේ කතා කරන්නේ එක්ෂණික සිතක් ගැන මේ කතා කරන්නේ අරමුණු ගැන සිත කියන්නේ අපි සිතක් කියලා කතා කරන්නේ අරමුණක් ඔබට මේ මොහොතේ යම් අරමුණක් දෙන්නේ ඒ තමයි සිත ඒ ඒ සති ඒ ආරම්මණය සිතට එන ආරම්මනේ ඔබේ එන අරමුණු ඒ තමයි සිත. ඒ සිතේ සත්‍ය දැකීම යනු සිතට එන අරමුණු වල ඇත්ත දැකීම යථාභූත ඥාණයෙන් දැකීම යථාර්ථ ස්වභාවයේ දැකීම මෙයි මේ පැහැදිලි කරන නිවැරදි නිවන් මඟ දිසානතිය ඔබ හොඳින් දකින්න ඕනි සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න එකයි මාර්ගය වන්නේ ප්‍රතිපදා ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය. ඉතින් ආර්ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට සමුදය ආර්ය සත්‍ය කියනකොට නිරෝධ ආර්ය සත්‍ය කියනකොට මාර්ග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියනකොට ආර්යවරුන් දකින දුක බාහිර දරුවා මැරෙන එක දුකයි. ඒ දරුවා මැරුණත් හිතේ දරුවා ඉන්න තාක් දරුවා මැරුණත් ඔබ අවුරුදු ගණන් දුක් වෙනවා. අන්න සිතේ දරුවා ඉන්න තාක් ඔබට දුක උපදිනවා. දුක බාහිර දරුවා මැරෙන දුක සිතේ දරුවා ඉන්නවා සිතේ දරුවා ඉන්න තාක් ඒ සිතින් විඳින දුක ඒ දුක්ඛ දෝමනස්සේ ඒ දුක දුක සත්‍ය කියන්නේ සිත තුල හටගන්න දුක. හැබැයි දුක ආර්ය සත්‍ය කියන්නේ මේ බාහිර දරුවා මැරෙන දුකවත් ඒ දුකවත් දුක සත්‍ය කියන මේ සිත දරුවා සිතේ ඉන්න තාක් වෙන දුකවත් නෙමෙයි. ඊට එහා ගිය ගැඹුරු කාරණා. දරුවේ කමු නොවන තැනට සිත සකස් වීම. දරුවෙක් ඉන්නවද කියන එක. දරුවේ කමු නොවන දුක ඒක දුක නොවන දුක ස්කන්ධ දුක්ඛ කොහෙන්ද මේ දරුවා කියන සංඥාව හැදුනේ කොහොමද මේ දරුවා හැදුනේ මෙන්න මේ කාරණාව මේ ආර්ය සත්‍ය කියන්නේ ආර්ය කියලා කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්තකම පෘථග්ජන භූමිය බාහිර දෙයක් හමු නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවෙන ඒ බාහිර තමන් සිතින් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති බාහිර නොවන බව ඒ සත්‍ය දකින තැන සිතත් සත්‍යයක් නොවන බව දකින තැන බාහිර අන්තයනුත් මිදුණු අභ්‍යන්තර නාමයේ අන්තයනුත් මිදුණු මෙන්න මේ සිතිනුත් මිදුණු බාහිරනුත් මිදුණු තනයි ආර්ය ස්වභාවය හමුවන්නේ ආර්ය භූමිය හමුවන්නේ ආර්යයන් යන කෙනෙක් පුජ්‍යලයක් නොවේ ආර්යයන්ෝ කෙනෙක් පුජ්‍යලයේ කමු නොවන තරයි ආර්ය ස්වභාවයක් පමණි ආර්යයන් අපි සම්මුති තුල කතා කරාට ආර්යයන් වහන්සේ නමක් කියලා කෙනෙක් පෙන්වුවාට ආර්යයන් කියන්නේ කෙනා නැතිවීමයි ධර්මය මනාකොට ලියා ගන්න ඕනි නිවැරදිව හඳුන ගන්න ඕනි ඉතින් ඒ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ ඒ සත්‍ය දකින්න කෙනා සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින කෙනා. සෑම අරමුණකම සත්‍ය දැකීමයි ඇත්තටම ඒ අරමුණු සත්‍ය දැකලා මිදෙන තැනයි ශ්‍රමණ කියන්නේ. ඒ සිතට එන සෑම අරමුණකම සත්‍ය දැකීමයි ධර්මී කියන්නේ. ඒ ධර්මතාවයේ දැකීමයි. ධම්මානු ධම්මත්‍රි ඥානෙ කියන්නේ අධම්මානුසාරී කියන්නේ සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න කියනවා. එතකොට මනාකොට ඔබ මේ දහම ගලප ගන්න ඕනි. බුද්ධ ස්වභාවය කියලා අපි කිව්වා මේ බාහිර සත්‍යක් නොවන තැන සිත සත්‍යක් නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මේ ධර්මතාවයේ දකින්න තැන ඒ ශුන්‍ය ස්වභාවය තුළ ඒ බුද්ධ ස්වභාවය හමුවනවා ඉතින් මේවා මනාකොට නුවණින් දකින්න ඕනේ. ඒ සිතට සෑම අරමුණකම ඒ සත්‍ය දැකීමයි ඒ ධම්ම ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම නැත්නම් ධර්මතාවයේ දැකීම. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ආර්ය භූමියේ ආර්ය භූමිය හඳුනන ඒ ආර්යයන් දක්න ඒ ආර්යයන් දක්නා නුවණැති ඒ පු탁ජන භූමියේ මිදුණු ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ වුණු මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු ඒ සත්‍ය ඥානය ඇති කෙනා සත්‍ය දකින්න කෙනා යථාභූත ඥානය ඇති කෙනා අවිද්‍යාව ප්‍රහාණය කරන කෙනා අවිද්‍යාවෙන් මිදෙන කෙනා විද්‍යාව යනු සත්‍ය දැකීමයි සත්‍ය නම් අපි අපි සම්මුතිය කතා කරන මේසේ පුටු ඇඳම් බිත්ති මේ හැම නාමයක්ම අපි හදාගත්ත සම්මුතිය. බාහිර හතර මහ භූත වලට අපි ඒවා ගැට ගහගෙන අපි බාහිර තියෙන අපි සිතුවිලි වලින් හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති අපි හිතන්නේ අපි ඒ සිතුවිලි බාහිර අපි ඇසුරු කරන්නේ. නමුත් අපි ඒවා බාහිර තියෙනවා කියලා අරගෙන ඇසුරු කරන්නේ. නමුත් බාහිර හතර මහ භූතවල අපි හිතන සම්මුති ප්‍රඥප්ති නැහැ. අපිට වටිනාකමක් හම්බ වෙලා අපිට නොවටිනා දේවල් හම්බ වෙලා අපි හිතින් හදාගත්ත ඒ දෙයක් තියෙනවා කියලා ගැනීමමයි රැවටීම අවිද්‍යාව. ඒ තුලයි වටිනා නොවටිනා දේවල් හටගෙන තියෙන්නේ. ඇත්තට මේ වටිනා නොවටිනා දේවල් සිතකම හටගන්න ඒ චිත්ත ස්වභාවයක්ම මිස බාහිර පවතිනක් නොවේ. සිතට එන අරමුණේ එනේන අරමුණට තත් තාත්‍ර විපස්සති එතන එතන සත්‍ය දකින විපස්සනා නුවණින් දෙකීමයි මේ මාර්ගයේ වඩනවා කියන්නේ පටිපදා ප්‍රතිපදාව දුක්ඛ නිරෝධයට යන දුකෙන් මිදෙන දුක්ඛ නිරෝධ ගාමිනී ඒ ගමන් කරන කටයුතු කරන නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිපදාවක් වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය සත්‍ය වෙන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය සිතට පෙන්වීමයි ඒ තුල සිතට එන අරමුණේ යථාර්ථය දැකීම තුළ අරමුණ සත්‍යක් නොවීමයි අරමුණ බාහිර වටිනාකමක් දෙයක් බවට පත් නොවීමයි බාහිර රූපේ සිත තුළ හට ගන්න නාමේ ඒ සංචේතන ඒ චේතනා බාහිර තියනවා කියලා ගැනීම ඒ නාම රූප ගැට ගැසීම සිදු නොවන තැන සත්‍ය දකින්න තැනයි සත්‍ය හිතට පෙන්විය යුතුයි අරමුණක් එන විට මේ පොත කියලා ඔහුට ආબોධ ඥානයක් ඇති වෙනවා ඒ තමන්ගේ සිතම එයත් සත්‍යයක් නොවන බව මෙන්න මේ එනේන අරමුණ රූපය කිව්වහම වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මේ මනෝ රූප. මේ හැම අරමුණක්ම රූපයක්. ඒ කියන්නේ බාහිර තියනවා කියලා ගැනීමමයි මේ රූපයට රැවටීම කියන්නේ. ඉතින් මේ බාහිර ඔබ දන්නවා කිංචනම් රූපන්තිකෝ වදේති. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ කිංචනා රූපං එතකොට රූපාන්තිකේ ආහස රූපං වදේති එතකොට රූපණේ වන අර්ථයෙන් රූපේ කියලා කියන්නේ එතකොට හතරම ආභූත අපි කතා කරන රූපේ අපි සිතින් හදාගත්ත උපාදාය රූපයක් තමයි අපි අසුරු කරන්නේ හතරම ආභූතයේ ඒකයි කියලා ගැට ගහගෙන දෘෂ්ටියකින් ඒ තුලයි කෙනෙක් ඉන්නේ මේ පැහැදිලි කිරීම තුළ ඔබට කෙනෙක් හමුවන්නේ නැහැ ඔබ දකිනවනම් යමක් ඒ දැකීමමයි මම කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටිකමයි තමන්. තමන් වෙනයි ඒ උපාදානය වෙනයි කියන එක නෙමෙයි. උපාදාන ස්කන්ධයමයි තමන්. තමන් කියන්නේ දෘෂ්ටියක්. මම කියන්නේ දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් මේ සත්‍ය දකින කෙනාට හමු වෙන්නේ නැහැ. විඥානය කියන්නේ වෙන්කර දැකීම. හැබැයි විඥානය වෙන්කර දකින්නේ මේ නාමයේ රූපයයි. නාමයේ සිතින් හදාගත්ත නාමයේ සම්මුති ප්‍රඥප්ති නාමයේ බාහිර රූපෙත් කියලා ගැට ගැසීමයි විඥානය කියන්නේ. ඒක බාහිරයි කියලා වෙනම දැකීමයි විඥානයේ කෘත්‍ය වෙන්නේ. නමුත් විඥානය කියලා දෙයක් වෙනම හමුවන්නේ නැහැ. නාම රූප ඇතිතනමයි විඥානයේ සකස් වෙන්නේ. අපේ නාම රූප පරිච්ඡේදේ නාම රූප වෙන් වෙන තැන විඥානයේ සකස් වෙන තැන නැති වෙනවා. අනු විඥාණයට භූමිය නැති වෙනවා. අර විඥාන බීජය පැලවෙන්න ඒ තණ්හාව නැමැති දියසීරා අවිද්‍යාව නැමැති පොළව අහිමි වෙනවා. එතකොට දෙයක් තිබ්බොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හා උපදින්නේ. අපි අර හැමදාම කතා කරන උදාහරණ ගත්තොත් පොත කියන බාහිර පොත හමු වීම සමුදයයි. හැබැයි බාහිර පොත හමුනොත් සමුදේ හටගත්තොත් දෙයක් එතන දුකමයි හටගන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං ඇලෙන ගැටෙන දුක ලෝභ දේශ මොහ සිත එහෙම වුණොත් කර්ම රැස් වෙනවා එහෙම වුණොත් එතන තණ්හා උපදිනවා ඇලෙනවා ගැටෙනවා කියන්නේ එතන ආසාව ඇලීම තණ්හා උපදිනවා එහෙමයි ගැටීමත් ඒ ස්වභාවයමයි එහෙම වුණොත් තමයි එතන දුක හටගන්නේ එහෙම වුණොත් ඒ සිතේ සත්‍ය දකීමයි මාර්ගයේ ඒ සත්‍ය දකින්නකට ඒ අරමුණේ මිදීමයි Nirodhe චතුරාර්ය සත්‍ය ඔබට එක්ෂණික සිතේ මේ මොහොතේන අරමුණේ දකින්න ඕනි ඒ චතුරාර්ය සත්‍ය එක්ෂණික සිතේ මේ මොහොතේ ඔබට එන අරමුණ එතන එතන දකිනවා නම් මිදෙනවා නම් ඒ කෙනාට ඒ ඒ අවිද්‍යාව තුළ දිගින් දිගට රැවටෙමින් බාහිර ඇත්ත වෙමින් ඒ අන්තෝ ජටා බහි ජටා ගැට ගැසීමින් ඒ ගිය ඒ කර්ම රැස් කරමින් ඒ කුසල් අකුසල් පින් කර්ම රැස් කරමින් ගිය ඒ මෝහගන අන්ධකාරේ ඒ ගමන මේ සත්‍ය දකින කෙනා ඒ ගමන නවතිනවා ඒ සිත් පරම්පරාව හටගෙන නිරුද්ධ වෙන සිතුවිලි සංසාරේ දැකන සත්‍ය දකිනවා එයමයි පුබ්බේ නිවාසානුසති ඥානෙ එනේන තැන ඇති වෙන නැති වෙන සිත් પરම්පරා දැකීම. ඒ එක්සිතක් හටගෙන නිරුද්ධන ආකාරය දැකීමයි චතුප්පත ඥානෙ. ඒ චතුප්පත මේ සිත හටගෙන නිරුද්ධන සිත ඒ හටගන්න සිත පෙර සංඥා නිසා මේ සංඥාව හටගත් ආකාරය. ඒ සත්‍ය දකින්න තැනයි ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ. අන්න ආසවක්ඛ්‍යා ඥානය ඔබට උපදින්නේ. ඥාන කියන්නේ විඥානය නෙමෙයි. අපි මේ දිගින් දිගට පැහැදිලි කරා. විඥාන කියන්නේ මේ සිතුවිලි. සිතුවිලි වලට යහ ගිය දැනීමේ ස්වභාවයයි විඥානය. ප්‍රඥා භාවයතබ්බ විඥාන පරිඥය ඥාන කියන්නේ සමානෝනි ඒ ප්‍රඥාවේ කියන්නේ ඒ විඥානයේ සිතේ සත්‍ය දකින තැන ඒ අනිත්‍ය ස්වභාවයටපත් වීම දැකීම ප්‍රඥාව. හැබැයි ඒ දැනෙන්නේ ඒ ප්‍රඥාවෙන් දකින ඒ සිතේ අනිත්‍ය ස්වභාවය දැනෙන්නේ ඥානෙටයි. ඥාන කියන්නේ සිහියත් නුවණත් ඒ සිහියත් නුවණත් ඒ සිතුවිලි නොවේ ඔබටම අවදි වෙන ඥාන ඒ ධම්මචක්කුසේ පාලනා කියන්නේ ඔබ මේ සිතේ සත්‍ය පේනනෝ ඒ සිත බාහිරිනුත් මිදිලා නාමිනුත් මිදිලා සිත ඒ ශුන්‍ය ස්වභාවයටපත් වෙනවා එනේන අරමුණ ඇලෙන ගැටෙන්නේ නැති අර ලාභාලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක් ඒ ඒ මේ අන්තවලින් මිදුණු ඒ ශුන්‍යතාවය තුළ ඒ මජ්ජ ඥානං කියන තැන ඇත්ත නැත කියන අන්ත දෙකෙන් මිදුණු බාහිර සිත අන්ත වලින් මිදුණු අජත්ත බහිද්දා අන්ත දෙකෙන් මිදුණු අනර මජ්ජේ ඥානං කියන තැන මෙද නොගැටෙන සැන ඒ ශුන්‍යතාවේ දකිනවා ප්‍රායෝගිකව ඔබ මේ පුහුණු වෙනවා නම් එන සෑම අරමුණක්ම දකිනවා නම් සත්‍ය දකිනවා නම් ඒ එන සෑම අරමුණක්ම මිදෙනවා ඒ සෑම අරමුණක්ම මිදෙන ඒ මිදීම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ ඒන සිත ඒ මොහොතේම හඳුනනවා. ඒක මුලින් වීරයෙන් කරාට ඒ සද්ධා වීර සද්ධා කියන්නේ සිතේ සත්‍ය දැකීම වීර කියන්නේ ඔබ ඒ සිතට එන සත්‍ය පෙන්වන වීරය සදා වීර සති කියන්නේ ඒ තුරු උපදින සතිය ඒ සිතේ සත්‍ය දකින අරමුණෙන් අරමුණ එන සතිය ඒ සමාධිය සද්ධා වීර සති සමාධිය ඒ අනිමිත්ත සමාධිය සවිතක්ක සවිචාර සමාධියක්. ඒ සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේ ඒ අරමුණ සත්‍ය දකින්න තැන සවිතක්කයි සවිචාරයි. අරමුණ සත්‍ය පේනවීම නිසායි. එතන අනිමිත්ත සමාධියක් උපදින්නේ. නිකම නිමිත්තක සිත තබා ගැනීමයි විතක්ක ਵਿਚාර සමාධි. ඒ ලෞකික සමාධි. නමුත් අනිමිත්ත සමාධිය තුළ ඔබට හමුවන්නේ ලෝකෝත්තර සමාධිය. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්වේ ඒ ලෝකෝත්තර සමාධි ඒ බාහිරෙන් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය ඒ සෝවාන් බාහිරින් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය අනාගාමී භූමිය තුළ ඒ අනාගාමි සමාධිය සෝවාන් සකදාගාමි ඒ ඇලෙන ගැටෙන තන බාහිර සත්‍ය වෙන තන ඒට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන තන සකදාගාමි භූමි ඒ සමාධිය අනාගා අනාගාමි වීම සිතෙන් මිදීම න ආගාමි නැවත සකස් වෙන හේතු නැහැ මේ සිත එතන සත්‍ය දකින තැන ඊගාවට හටගන්න සිතත් පෙර සංඥා නිසා හටගන්න මායාවක් පවතින සිතක් හමුවන්නේ නැහැ. එයයි නැවත ආන ආගාමි කියන්නේ. නැවත ඇති වෙන්න සකස් වෙන්න සිත පහළ වෙන පහළ වෙන සිත මෙබඳුයි බව වැටහීම තුළ ඒට අල්ම ඒට තියෙන පෝනෝ භවික නන්දිරාග සහ සතරාභි නන්දිනී කියන මේ තණ්හාව නැමැති ඒ අස්මිමානේ එහෙම නැත්නම් මෙතන උපදින ඒ රාගේ චන්ද රාගේ බිඳ වැටෙනවා ඒ තුළ නැවත සිතක් හටගන්න ඒ පොනෝභවිකා ඒ නැවත මේ සිතෙන් නිරුද්ධ වී තව සිතක් හටගන්න තියෙන ඒ ඒ සිතින් සිත සිතින් සිත මිදි මිදි යන තැන හට ගන්නා හට ගන්නා සිතත් එපොත බව අවබෝධ වීම තුළ ඒ මිදීම එතන සිද්ධ වෙන මිදීමයි නිබ්බිදාන්තේ සිතට කලකිරීම විරාගාන්ති ඒ සිතේ රාගේ ඇලීම නැති වෙනවා විරාගය එනවා. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති එනේන සිත මිදෙන නිරෝධයට එනවා. නිරෝධන්ති පටිසක් ගනුපස්සී. නැවත සකස් වෙන්නේ නැහැ. ඇලෙන්නේ ඒ ගාම් එක ඒ සිතේ තියෙන තණ්හාවේ ගාම් එක අපි එහෙම තේරෙන විදිහට කිව්වොත් ඒ සිත ඡේවේගෙන යනවා. ඇලෙන ස්වභාවයේ ඒ ඇලෙන ගාම් එකේ ස්වභාවය. එහෙම නැත්නම් ආශ්‍රව කෙලෙස් ඒ කෙලෙසිය ස්වභාවය ඡේවේගෙන යනවා. එයමයි මේ සිතක් නැති බව ප්‍රත්‍යක්ෂතාවය තුළ මිදි මිදි යන ගමන තුළ තමන්ටම තමන්ගේම ඥාණයට හසු වෙනවා ඒ මිදෙන ස්වභාවය මේ ප්‍රතිපදාව තුළ යමෙක් පුහුණු වෙනවා නම් බාහිර සත්‍යක් නොවන බව දකින ඒ ප්‍රතිපදාව තුළ සිතුවිලි කියලා දකින මූලික අවස්ථාවේ උපදින සමාධිය බාහිරින් මිදෙන සමාධිය හැබැයි සිතත් සත්‍ය නොවන බව දකින තැන උපදින සමාධිය සිතෙන් මිදෙන සමාධියක්. ඇලෙන ගැටන ස්වභාවයෙන් මිදෙන සමාධිය ඒ තමයි මේ ලෝකෝත්තර අර ලෞකික සමාධි ප්‍රථම අර ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන ඒ ලෞකික සමාධි මට්ටම් ඒ පිරිහෙනවා. ඒවා හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. නැවතත් ඒ සකස් වෙනකොට තියෙනවා. නමුත් ලෝකෝත්තර සමාධි පිරෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධියේ ඒ ඔහුට අවිද්‍යාව ප්‍රහීනවන මට්ටම් ඒ බාහිර සත්‍යක් නොවන බව ඔහුගේ ප්‍රත්‍යක්ෂතාවයේ නැවත ඔහුට බොරු කරන්න බෑ. ඔහු දකින්නේ සත්‍ය නැවත ඔහුට සත්‍ය බොරු කරන්න බෑ. ඔහු සත්‍ය ප්‍රත්‍යක්ෂයි. ඔහුටමයි සාන්දිටික. ඒ සමාධියටපත් වුණු කෙනා ඒකයි සෝවාන් කෙනා නැවත ආත්ම හතකට සීමා කරන්නේ. ඒකයි සකදාගාමි එක්කෙනා එක් ආත්මයකට සීමා කරන්නේ. අනාගාමි නැවත උපදින්නේ නැති ස්වභාවයට සීමා කරන්නේ. මේ කතා කරන්නේ සිත. සිත සිත් පරම්පරාව නැව සකස් වෙන්නේ තැනට එන තැන. අන්න රහත් රහ නැතිවීම එහෙම නැත්නම් රහත්වේ අරහත්වයටපත් වීම. මේ සිත මිදීමේ මගයි මේ පෙන්වන්නේ. ලෝකෝත්තර සමාධි මට්ටම හොඳින් හඳුනා ගන්න. ඒවා පිරිහෙනේව නෙමෙයි. ඒ සමා ඒ ලෝක ලෝතුරු සුවයටපත් වෙන තැන ආයතන වලින් මිදුණු ඒ අස කන දිව නාසය කියන ආයතන වලින් එන අරමුණු වලින් මිදුණු තැන එනේන අරමුණේ මිදුණු තැන චක්කු විඥාණයෙන් එන ඒ වර්ණසිතෙන් මිදෙන තැන ශබ්දසිතෙන් සෝත විඥාණයෙන් එන ඒ අරමුණෙන් මිදෙන තැන ඒ ගාහන විඥාණයෙන් එන ඒ ගන්ධේ රස විඥාණයෙන් එන ඒ ජීව විඥාණයෙන් එන ඒ රසය ඒ මේ අරමුණු වලින් මිදෙනවා ඒ ආරම්භන වලින් මිදෙන ස්වභාවය සත්‍ය දකින්න තැන අන්න ඒ එනේන සිතෙන් මිදෙන ස්වභාවය ඒ ස්වභාවය තුළ ඒ එනේන මේ ආයතන වලට ඒ ආයතන වලින් එන අරමුණු එකම ස්වභාවයකට පත්වීම ආයතන වලින් මිදුණු ඒ ආයතන වලින් සැප දුක ඒ ඒ හොඳ ඒ ලස්සනයි කැතයි එහෙම දෙයක් ඔහුට ටික ටික දිය වීගෙන යනවා ලස්සන ලස්සනක් නොවන කැත කැතක් නොවන ඒ වර්ණේ වර්ණයක්ම පමණක් වන දියවීමකට ලක් වෙනවා ඒව පාට පාටක් විතරයි කහ පාට කියලා 아무තු දෙයක් නැහැ රතු පාට කියලා 아무තු දෙයක් නැහැ පාට පාඩක් විතරයි කියන තැන ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක ප්‍රායෝගික පැත්තයි තියෙන්නේ. අපික වචන වලට පෙරළුවාට වචන වලට කියන්න උත්සාහ කරාට ඒක පොතක ලිව්වට ඊට එහා ගිය මේ අර්ථය අර ලුණුරා වගේ. ඒ ගැන කොච්චර ලිව්වත් කිව්වත් තේරෙන්නේ වර්ණේ වර්ණයක් පමණක් වෙන්න තැන වර්ණය හුදෙක් වර්ණයක් පමණයි. එහි කිසිදු වටිනාකමක් අගයක් නැති වෙනවා. අපි ඒක භාෂාවට කියනකොට කියනවා කහ පාට රතු පාට නිල් පාට කියලා එහෙම එහෙම එහෙම ලොකු එහෙම ලස්සනක ඇත එහෙම ලොකු වටිනාකමක් ඇති වෙන්නේ කියලා වටිනාකම නැති වෙනවා එතන අගේ නැති වෙනවා හරසුන් වෙනවා ඔහුට අවබෝධය ඔහුට ප්‍රත්‍යක්ෂයි මේ සියල්ල බාහිර දෙයක් නොව විඥානයේ මායාව සිතින්ම යට අපි අපි සිතුවිලි ඇසුරු කරන්නේ බාහිර තියෙන වර්ණයක් නෙමෙයි. අපි සිතුවිල්ලක් ඇසුරු කරන්නේ. චිත්තයක් ඇසුරු කරන්නේ. ඒ චිත්තේන නියති ලෝකයේ හිතින් හදාගත්ත සිතුවිලි ලෝකයක්. අපි කිව්වට කහ පාට, රතු පාට, නිල් පාට ඒවා දාගත්ත සංඥා පමණයි. ඒ සම්මුති පමණයි. ඒ වර්ණේ වර්ණයක් විතරයි. වර්ණේ කිසිදු හරයක් නැති ස්වභාවය. මේක පැහැදිලි කිරීම ඉතාම අසීරුයි. නමුත් මේක ප්‍රායෝගිකව ඔබට අත්දැකීමකටපත් වේවි. කිසිදු වර්ණයක කිසිදු වෙනසක් නැහැ. වර්ණයක් තියුණාට ඒක වර්ණයක් විතරයි. වර්ණයෙන් වැඩක් නැහැ කියන වගේ දෙයක්. එතකොට ඒ විදිහමයි shabdේ. shabdේ තිබුණාට අපි පෘථග්ජන භූමිය තුළ සම්මුතිය තුළ සම්මුතිය තුළ අපි කතා කරනවා මේ කපුටගේ සද්දේ මේ හුළඟේ සද්දේ ඒ ශබ්ද වලට අපි නම් දීලා තියෙනවා සම්මුති ප්‍රඥප්ති නාමයන් දීලා තියෙනවා මෙන්න මේ නාමයන් අපි පනෝපුවා මිසක් ඒව එහෙම දෙයක් බාහිර නෑ අනේ මේක ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනි එතකොට ඔබට ශබ්දේ ශබ්දයක් විතරක් වෙනවා අර සද්ද මේ සද්ද අර සද්ද කියලා වෙන් කිරීමක් එන්නේ ශබ්ද එනවා. ඒ ශබ්ද නැතුව නෙමෙයි. ස්කන්ධයේ ඒ ස්කන්ධේ සිද්ධ වෙනවා. ස්කන්ධේ දැනීම සිද්ධ වෙනවා. නමුත් ඒකේ හරයක් නැති වෙනවා. රස පටිසංවේදී රස රාග න පටිසංවේදී. ඒකේ රාගේ නැති වෙනවා. ඒකයි විරාගයට යනවා කියන්නේ. ඒක අතිශයින් ගැඹුරුයි. ගන්ධයත් එහෙමයි. ගන්ධ ඒ විවිධාකාර විදියට වෙන් කරන ඒ පෘ탁ජන භූමිය වගේ නෙමෙයි. ආර්ය භූමිය තුල හුදෙක් ගන්ධය ගන්ධයක් පමණයි. රස රසක් පමණයි. ඒක හඹා යෑමක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. වටිනාකම ඒ ඡය වෙලා විරාගයට යනවා. ඉතින් මේක හරි ගැඹුරුයි මේ පැහැදිලි කිරීම. මේකේ කාය ප්‍රසාදේ ඒ පහස උණුසුම සීත ඒව හුදෙක් හුදෙක් ඒ ස්වභාවය පමණයි. ඒ හරයක් වටිනාකමක් ඒවැ අගයක් එහෙම සම්මුතියක් සම්මුති නාමවල පෙනෙන වෙන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හුදෙක් ඒ ස්වභාවයේ ස්වභාවයක් පමණයි. ඒට රාගයක් නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ සිත් හටගන්නේ සත්‍ය දකින්න තැන. ඔහු බාහිර කිසිවක් හමු වෙන්නේ නැහැ. ඔහු දකින සියල්ල විඥානය දැන ගැනීම. පොළොව කියලා කියන්නේ කවුද? තම විඥාණයමයි. කකුල කියන්නේ කවුද? තමන්ගේ විඥාණයමයි. පොළොවක් නැතුව ඔබ ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ සම්මුතිය තුළ විඥාණයම අපි හදාගත් එකක්. එහෙම එකක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් කොහෙවත් නැහැ. කකුලට දැනෙන තද ගතියට තද ගතියට හිමිකාරයක් නැහැ. තද ගතිය පොළොවටයි තිත් නැහැ. තද ගතිය කකුලටයි තිත් නැහැ. කකුල කියලා දෙයක් මේක හම්බ වෙන්නේ සම්මුති නාමේ අපි සිතින් විඥානේ මායාව අපි හදාගත්ත එකක් කකුල කියන්නේ අපි පොළොව කියන්නේ අපි එහෙම කන්නේ තදගතිය කියන්නේත් අපි එහෙම දැනීම දැනීමක් පමණයි අන් සක්පම් භාවනාව තුළ ශුන්්‍යතාවයට පත්වීම මහා ගැඹුරු තැනක් ඒ ශුන්්‍යතාවයේ කිසිවක් නැහැ නෙමේ කිසිවක් නැහැ නෙමේ සියල්ල ශුන්‍යයි තිබුණත් ශුන්‍යයි. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ කිසිවක් නැහැ මේ මේ ශුන්‍යතාවය. සියල්ල එසේමයි. ඒ ශුන්‍යයි. මේක කියන්න වෙන්නේ එහෙමයි. පැහැදිලි කරන්න වෙන්නේ එහෙමයි. අතිශයින් ගැඹුරුයි මේ කියන කාරණේ. මේක ප්‍රායෝගික පැත්තෙන් හම්බ වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනේ. ඒතර ඔබට මේ කිසිවක කම්පනයක් නැහැ. අන අකම්පිත අන අකෝපචේතු විමුක්තිය ඔබට හමු වෙනවා. ඉතින් මේ මේ ස්වභාවයේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒ රහත් භාවයේ. ඔව්පත් වෙන්න ඕනි එතනට. ඒ අරහත්ත්වයටපත් වෙන තාක් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ස්වභාවය ඔබටපත් වෙනවා. ඔබටම දැනේ. ඔබ සියල්ලෙන් මිදුණු බව. යයි පාටිනිස්සක් ගන්න පස්සේ ඔබ දන්නවා විමෝචන චිත්තං කියන තැනින් අනිච්චානුපස්සී විහෙරණේ විරාගානුපස්සී වේරණේ නිරෝධානුපස්සී වේරණේ පටිනිස්සග්ගානුපස්සී වේරණට යනවා මේ කතා කරන්නේ නොදැනෙන මේ නොදැන කිව්වට මේක හරි ගැඹුරුයි මේක මේක ලොකු ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා නමුත් ඒක ලුණුරා ගැන කොච්චර කිව්වත් ලුණු කාපු නැති කෙනෙක් තේරෙන්නේ නැහැ ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනකන් තේරෙන එකක් නැහැ. නමුත් මේ තමයි අරහත්ත්වය. ඒ අරහත්ත්වයේ අත්දැකීම ඔබ ටිකින් ටික දැනේ. ශුන්්‍යත අප්‍රණීත ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියට ඔබ ටිකින් ටිකපත් වේවි. මේ කතාව තුළ සංඥා නිරෝධයක් වෙනවා. සංඥා වේදේති නිරෝධයකට යනවා. මේ පෙර සංඥා තමයි නව සංඥා සකස් කරන්නේ. ඒකයි සංඥා අபிසංකරණයක් මේ තුර තියෙන්නේ. අபிසංකරණය නොවන තැනයි නිවන් මඟ තියෙන්නේ. නිරෝධය තියෙන්නේ. නිවන් යන කෙනෙක් හම්බ වෙන්නේ කෙනා නැතිවීමයි මේ කතාව. මේ කතාව හැමතැනම තියෙන කෙනා නැති වෙන ඒ සංදිස්ථාන. අන්තර කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඒ ස්වභාවය අවබෝධ වෙනවා. ඒ චිත්ත ස්වභාවයේ චිත්ත ස්වභාවයේ නියාමේ ඒ ස්වභාවතාවේ නියාම අවබෝධ වෙනවා. ඒ ඥානය තුළින් ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙමින් මිදි මිදි යනවා. සියල්ලෙන් මිදි යනවා. අන්න ඒ ඒ අරහත් සූත්‍රය තුළ පෙන්නන්නේ මෙන්න මේ කාරණාව. හැබැයි ඒ වාක්‍ය වලින් එහෙම කිව්වට එක් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අත්දැකීමකි. ප්‍රායෝගිකව මේ මඟ ගමන් කරන්න ඕනේ. සිතරෙන අරමුණු දකිමින් මිදිමින් යන ගමන. එතන එතන තතර අතර විපස්සති ඒ යථාභූත ඥාණයෙන් දකින්න ඕනි. එතන එතන මිදෙන කෙනාටයි මේ මාර්ගය තුළ ඒ මාර්ගය හමුවන්නේ. ඇත්තටම මේ මාර්ගයේ ගැඹුරින් ගැඹුරට යනකොට පැහැදිලි කිරීම වෙනස් වෙනවා. මුලින් අපි වීරයෙන් කතා කරාට වීරයෙන් ඒ අරමුණු දිහා බැලුවට ඒ අවසානයේදී පංච ඉන්ද්‍රිය ධර්ම ඒ සද්ධා වීරය බල ධර්ම බවට පත් වෙනවා. ඉබේම බලාත්මකව ක්‍රියාත්මක වෙනවා. අරමුණු එනකොටම මිදෙනවා. ඒ තුළයි තමයි මේ ශුන්‍යත චේතෝ විමුක්තිය හමුවන්නේ. මිදි මිදි යන ස්වභාවය. මේක මේක අතිශයින් ගැඹුරුයි. ඇයි එහෙම කිව්වේ? මේ තුල ඔබට ওই සංඥා කියන්නේ සංඥා හුලක් සංඥා ගණ්ඩයක් සංඥා මේ කියන්නේ මේ එකලෝ සහකාර ගොඩවල් විදියට එහෙම පෙන්නන්නේ මේක ලොකු ධර්ම පරයක් බුදුන් වහන්සේ දේශනා කරනවා විවිධාකාර අවස්ථාවන් වල ඒ ප්‍රශ්න පෙන්නගෙන වෙලාවනල මනාකොට පැහැදිලි කරපුවා. ඇත්තටම ඔබට ඒක හම්බ වෙනවා. ඒ ස්වභාවයන් සියල්ලම ඔබට හම්බ වෙනවා. මේ හරි ගැඹුරු කතාවක්. මේ සංඥාව කියන්නේ කියන්නේ මේ මුළු කතාවම සංඥා තුලයි තියෙන්නේ. පුංචි ඔබගේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ පටිච්චසමුපාදයේ විහරණය පටන් ගන්න තැන වෙනත් විදිහකින් කියනවා නම් ඔබ ඔබගේම ඔබට මේ කෙලෙස් හටගත්තේ ඔබ උපතින් කෙලෙස් අරන් ආවේද ඔබ බලන්න කොතනින්ද මේ ප්‍රභාසරන් සිත ඔබ උපදින්නේ ප්‍රභාස්වරන් සිත. කොතනින්ද මේ සිත කිල්ටුනේ? ඔබ ප්‍රභාස්වර සිතකින් මෙලොව බිහි වෙනවා. ඒ ප්‍රභාස්වර සිත ආශ්‍රව වලට හිතේ ඇති සිත ශාස්ත්‍රවීයයි කියලා අපි කියන. ඒ ආශ්‍රව හටගන්නේ කොතනින්ද? ඉරිසියාව, වෛරය, ක්‍රෝධේ ඒ ඉපදෙන පුංචි දරුවා ඉරිසියා කරාද? නැහැ. ප්‍රභාසර සිත කෙලස් පනවන්නේ ඒ කෙලස් හටගන්නේ ඒ නාම රූප සමගයි නාම රූප හට ගැනීම ಜಾති ධම්ම සූත්‍රයේ පෙන්වන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති කියලා ආයතනවල උපතයි ඇසේ උපතයි මහණෙනි උපත කියලා පෙන්වන්නේ එහෙමනම් ඔබ දකින්න ඕනේ ඇහ උපදින ධර්මයක් පවතින එකක් නෙමෙයි මසස නෙමෙයි ඇහැ කියන්නේ. එහෙනම් මරුණාටත් පේන්න ඕනනේ. මේ ඇහැ කියන්නේ පේන බවට. හේතු නිසා හටගෙන නැතිකොට නැති වෙන එතන එතන නැති වෙනවා ඇති වෙනවා. මේ ධර්මතාවය දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. ඒ ප්‍රභාසර සිතෙන් ඒ ප්‍රභාසර සිතේ ආශ්‍රව කෙලස් නැහැ. හැබැයි මේ හැඩතල ආලෝක හැඩතල එනකොට ශබ්ද හැඩතල එකතු වෙන එක. මෙතන සංඥා මෙතන සංඥා මේ අම්මගේ හැඩතල එනකොට අම්මා අම්මා කියලා බාහිරින් කියන නිසා ඒ ශබ්ද මේකට එකතු වෙනවා. ඒ තමයි ඒ තමයි මෙතන සංඥා සකස් වෙන්නේ. සංඥා එක උපද සංඥා එක නිරෝධ එක සංඥාක උපද එක සංඥා නිරෝධ වෙන සංඥා අභිසංකරණයක් වෙනවා. ඒ කියන්නේ නැවත නැවතත් මේක සකස් වෙනවා. ඔව් රූප රූපත්ය සංකතං අபிසංකරොත්. වේදනා වේදනත්ය සංකතං අபிසංකරොත්. විශාල දහම් පරයයක් තියෙනවා ඔබට. එහෙන් බැලුවොත් අවබෝධ කරගන්න. මේ සියල්ලම අවබෝධ වෙනකොට තමයි ඇත්තටම මෙතන සක සංකා විචිකිච්ඡා කිසිවක් හම් වෙන්නේ නැත්තේ. සියලු සක සංකා විචිකිච්ඡා සක දුර වෙලා යනවා. මේ කිසිවක්ම නැහැ. පුජ්‍යලේ කොහෙත්ම හම් වෙන්නේ නැහැ. පුජ්‍යලයක් හමු වෙන්නේ නැහැ. ආත්ම පුජ්‍යල කතාවක් හමු වෙන්නේ මේ ස්වභාවයේම ක්‍රියාත්මක වන ස්වභාවය අවබෝධ වෙනවා. මේ සිත මේ සිත කියන්නේ සිත කියලා දෙයක් ඇත්තරම නැහැ. ඒක දෘෂ්ටියක්. ඒකයි සක්කාය දෘෂ්ටි ඒක දෘෂ්ටියක් හදාගෙන තියෙන තියනවා කියලා ගන්න දෘෂ්ටිය. ඇත්තරම තියනවා කියලා ගත්ත දෘෂ්ටිය තමයි අපි ආත්මයක් කියලා මේ ස්වභාවයටපත් වෙන්නේ. එම ආත්ම ස්වභාවයක් නැහැ. මේ අවබෝධය එනකොට ආත්ම ස්වභාවය බිඳ වැටෙනවා. ඒ අනාත්මීය ස්වභාවයක අනිත්‍යං දුක්ඛං අනාත්තං එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වට ඒක තේරෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ සම්පූර්ණ කෙනා පුජ්‍යලයා ආත්ම දෘෂ්ටිම නැති වෙන. සබහාදාම් බවට පත් වෙනවා. ඒ සබහාදාම අවබෝධ කරනවා. ඔබ අපි මේවා දිගින් දිගට පැහැදිලි කරා ඔබට අහන්න ලැබේ මේ shabdයේ මේ දරුවා ඉංග්‍රීසි යුරෝපීය රටක හිටියොත් ඒ ඉංග්‍රීසි භාෂාවේ shabdේ ඒ සංඥා තමයි සකස් ඒ දරුවා චීනය වගේ රටක ගියොත් ඒ shabdේ භාෂාව වෙනස් ඒ සංඥා shabdේ තමයි සකස් වෙන්නේ. shabdේ තමයි සංඥා වෙන්නේ. ඒ හැඩතල ඒ ආලෝක හැඩතල වලට shabd ගැට ගැසෙනවා කියපේ අතිශයින් ගැඹුරු කාරණයක්. ඒක ඊටාම ගැඹුරු මේ මේ දහම් පරයය අවබෝධ කරගෙන යනකොට කෙනෙක්ට හම්බ වෙන ගැඹුරුම තැනේදී ඒක හම්බ වෙන්නේ. ඒක මේ කිව්ව කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. කවුරු පිළිගන්නේ එකක් නැහැ. නමුත් ඒක ඇත්ත. මේ ධර්මයේ සම්පූර්ණම අවබෝධ වුණු කෙනෙකුට අවසානයේදී හම් වෙනවා. මේ සියල්ල ශබ්දේ වර්ණේ පමණක් නෙවෙයි සියල්ලම එකතු වෙනවා. ගැට ගැහෙනවා. ඒ ස්වභාව උණුසුම ස්වභාවය සීතල ස්වභාවය ඒ ප්‍රසාද ඒ ඒ මෙතන අසකන දිවනාසය කියන වෙන මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස මේ මේ සියල්ලගෙම එන සංඥා සකස් එකතු වෙලා තමයි ඔබට දෙයක් හැදෙන්නේ. අම්මගේ සුවඳ, අම්මගේ ඒ හැම දෙයක්ම මෙතනදී මේ දරුවට එනවා මේ තියෙනවා කියන මේ දේ හැදෙන්න හේතු වෙනවා. ඇල්ලුවාම වෙන තද ගතිය ඒ ශබ්ද ඒ ගන්ධ හැම එකම එකතු වෙලා තමයි අම්මා ඇදිලා තියෙන්නේ. ඒ සියල්ලම ලිහිල යන එකින් එක ලිහිලිය බලනකොට බලනකොට ඒ සේරම සංඥා සංඥා උලක් සංඥා ගණ්ඩයක් ඒකයි කියන්නේ. මේක මායාවක්. මේක මිරිඟුවක්. ඒකයි සංඥා මීජවට සංඥා කියලා කියන්නේ. බුදන්ව මාරූප මංච විඤ්ඤා විඤ්ඤාණේ මායාවක් වේදන ගැන සියල්ල මේ එක තැනකවත් පේන පින්ඩපම රූපං මොකන්න බුබ්බුලංච වේදනංච මේ මේ කතා කරන එක තනකවත් තියෙන ස්ථිර දෙයක් නෑ. මේ සියල්ලම හේතු පටිච්ච සම්භූත හේතු නිරුද්ධණිය රුජ්ජති. ඉතින් මේ මේ පැහැදිලි කිරීම ඊටාම මේ තවත් ඔබ අහන්න ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් ඔබ නොදන්න දේවල් ඔබ දැනුවත් වෙන්න. මේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය දැනගන්න අසා දැනගන්න ඒ සත්‍ය ඔබ ඔබ තව තව අපෙන් අහනවා නම් තව තව අපේ අපිට මේ පැහැදිලි කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඇත්තට නමුත් ඒවා එකපාරව අමාරන්න හැකියාවකුත් නැහැ. විශාල කාලයක් ඒ වෙනුවෙන් ගත වේවි. නමුත් අපි සූත්‍ර අරගෙන පෙන්නන්නේ මේ සූත්‍රවල ඔබට එතකොට ඔබට ඔබ සැක කරනව නැත්තම් අපි මෙහෙම කිව්වොත් ඒවා එකින් එක අපි පැහැදිලි කරපුවා තියෙනවා එහෙම පැහැදිලි කරනවා නමුත් ඒවා කියෙන් කී දෙනාද ගලපගන්නේ ඒවා ඇත්තටම මේ මේ සූත්‍රවල තියෙන නිසා අපි ඒවා අරන් පෙන්නකොට තමයි ආයක ඒක ගලප ගන්න හැකියාවක් තියෙන්නේ මේ ධර්මයේ Tamanට එකපාරටම පේන්නේ නැහැ බුදුන් වහන්සේ උපමා ගොඩක් පෙන්නන නිසා මහණෙනි හිමිදිරි උදෑසන තනාග පිපි දිය බිඳක දේ දුන්නක් දකින්න කොයිතරම් අසීරුද ඊටම අදාළ කෝණකින් ඒ දිය බිඳ දිහා බැලුවොත් පමණයි දකින්න ලැබෙන්නේ. ඊටාම සියුම් කෝණකට ඇසු වෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ බැලු බැල්මට ඔබට පේන්නේ නැහැ. මේ අතිශය ගැඹුරුයි. ඊටාම සියුම් කෝණකින් බැලුවොත් ඔබට මේ පේන්නේ. මේ සියල්ලම එකම කතාවක් තියෙනවා. සියල්ලම ලිහිලා යනවා. මේ මේ ප්‍රායෝගික පැත්තට ඔබ එන්න ඕනේ දැනුමත් වෙනවත් සමගම. ඔබ එන්න ඕනේ ප්‍රතිපදාවට. ඔබ සිතට එන අරමුණු වලින්ම මිදෙන්න ඕනේ. මේ අරමුණු වල මේ සිත් ඔබ දකින්න ඕනේ මේ සිතුවිලි පරම්පරාව. ඉතින් මේවා විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා චිත්ත වීති සම්පටිච්ඡන සම්තිර්ණෝත් ප්‍රජවන් ජවන් කියලා මේ එකම කතාවක් තමයි මේ වේදනා සංඥා සංකාර තමයි ඒ සංකාර කරන එකම තමයි ජවන් ජවන් කියලා කියන්නේ. ඒ වින්දන දේ තමයි සම්පටිච්ඡන සම්තිර්ණ වේදනා සංඥා කියලා පෙන්නන්නේ. ඉතින් මේ මේ ගන්න තියෙන අන්තිමට විඥානය කියලා ගන්න. ඉතින් මේ මේකම පැහැදිලි කිරීමක් තියෙන්නේ. එකම කතාවක්. කතා ගොඩාක් නැහැ. එකම දෙයයි තියෙන්නේ. ඒ සිත. සිතේ මිදෙන මඟ. එයයි සත්‍ය අවබෝධ කරනවා නම් ඒ සත්‍ය දකිනවා නම් නිවන් දකින මඟ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලෙන් මිදෙනවා. එයයි දුකෙන් මිදෙන මඟ. මේ දුක හැමදේම තියෙන සිතකයි. ඒ සිත සත්‍යක් නොවන තැන දුකත් පවතින දෙයක් නෙමෙයි. දුකින් මිදෙන්නේ. සිතින් මිදෙන මඟ දුකින් මිදෙන මඟ නිවන් දකින මඟ එමයි නිස්සන්න මඟ නුවණින් දකින්න ඕනි කාරණයක් අරහත් සූත්‍රයේ පෙන්වන කාරණා ඒ එක්ෂණික සිතේ හටගන්න ඒ මොහොතේම ඒකේ ඇතිවීම දකිනවා ආස්වාදේ දකිනවා ආදීනවේ සිතේම ඒ මොහොතේම ආදීනව දකිනවා යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ ඒකට ඒ සිත සත්‍ය දකිනවා බාහිරයම් දෙයක් නැති බව සමුති ප්‍රඥාප්තිය හිතින් හදාගත්ත මේ අපි දකින්නේ අපි මේ කතා කරන්නේ අපි පේන හැමදේම මේ පොත මේසෙ ඇඳ පුටු අපි දකින්නේ ඒවා ඔබ පේනව නෙමෙයි ඇත්තම ඔබ හිතනවා මූලික අවස්ථාව ඒකම තමයි ඔබ බලන්නකෝ ඔබ යමක් දිහා බලනකොට ඔබ අඹ ගහ දිහා බලුවොත් ඔබ ඒ කොලේ දැක්කොත් අනිත් කොල පේන්නේ ඔබ උඩ බැලුවොත් යට පේන්නේ ඇයි පේන උඩ උඩ බලනවා කියන්නේ හිතනවා ඔබ ඔබ හිතනවා ඔබ ඒ අරමුණු ඒ සංජානනය කරනවා. ඒ කියන්නේ ඔබ ඔබ ඒ ආරම්මනේ ඒ එන අරමුණු ඔබ ඒ සිත යනවා. ඒ අபிසං අබිනිවේෂ සබ්බේ ධම්ම නාලං අබිනිවේෂ ඔබේ ඒ ඒ සිතුවිලි වලට ඔබ රිංගුවොත් ඔබට ඒව ඇත්ත වෙනවා. සබ්බේ ධම්ම නාලං අබිනිවේෂක සිතුවිලි රිංගන්නේ. ඒ මොනොත ඔබ මිදෙනවා. සත්‍ය දකින්න කෙනා. සත්‍ය දකින්න කෙනා සිතුවිලි වලට රිංගන්නේ නැහැ. හැබැයි මේ අතරම පේනවනේ මේ හිතනවා. ඔබ හිතනවා හැම එකම ඔබ හොඳට ඔබ ඔබව නිරීක්ෂණය කරන ඔබවම ඒකට මහා මහා සිහියක් ඕනි නුවණක් ඕනි ඇත්තම කිව්වොත් සමතේ ඊටම වැදගත් සමතය තුළ ඔබගේ හිත විසිරෙනවා හිත හැමතැනම දුවනවා අනේ හිත එක අරමුණක තබා ගන්න ඕනි එහෙම වුණොත් පහසුවක් තියෙනවා ඒකයි සමතේ තියෙන වටිනාකම වැදගත්කම ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලේ පිහිටලා ඉතින් සීල විසුද්ධි චිත්ත විසුද්ධියට හේතු වෙනවා සිත දකින් ඒ ditthi විසුද්ධියට හේතු වෙනවා ඒ සීල ditthi ඍජු කරගන්න නිවැරදි දැකීමටපත් වෙන්න ඒ හේතු වෙනවා මග්ගා මග්ග ඥානදර්ශන විසුද්ධියට මේ මගනමක පටල ගන්න නැතුව මේක විචිකිච්ඡා සැකේ දුරු කරගෙන ඒ හේතු වෙනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඉතින් උද්‍යව ඥාන භය ඥාන බයට ප ဋ ාණාන මිඤ්ඤුත කම්මිතා ඥාන ආදීනෝන් පස්සන ඥාන සංකාර උපේක්ෂා ඥාන පටිසංකා ඥාන ආරා එන්නේ. ඉතින් සැක සංකා දුර වෙලා යන්නේ. ඉතින් එතනක් තියෙනවා උද්‍යව ඥාන උදේ ඇති වෙනව නැති වෙනව දකින්න. ඒ සිත. එතකොට ඇති වෙනව නැති වෙනව දකින්න කියන්නේ කම්ම ඇති වෙනව නැති වෙනව දකින්න එක නෙමෙයි. එතනම දකින්න ඕනේ ඒ සත්‍ය දකින්න ඕනේ. ඒ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ මේ බාහිර අතරමබුත නෙමෙයි මේ අපි මේ දකින්නේ සිතුවිලි කියන එක සම්මුති ප්‍රඥාප්ත කියන සිතින් අදාගත් එකක් කියන්නේ. ඒකත් ලොකු ධම් පරයයකින් එන්නේ. අත්තම කිව්වොත් මහා නිධාන සූත්‍රය, මේ සලායතනක සූත්‍ර ඒ හැම එකක්ම එකතු වෙලා ගාත්තාම තමයි ඔබට ඒක දැනෙන්නේ මේ සිත බාහිර නෙමෙයි අපි අපි අපි හිතින් හදාගෙනයි බලන්නේ කියලා. අපි හිතා පේන්නේ අපි හිතන අපිට එකපාරට බාහිර පේන්නේ නැහැ. අපි ඉතින් අදාගෙනයි බලන්නේ. අපිට පේනවනේ මේ අතන අපි හිතනවා. ඒක හරි වේගෙන් සිද්ධ වෙනවා. එනකොටම පෙර සංඥා පෙර සංඥා තමයි මේ හැම එකම අපි දන්න දත්ත. ඒක කොහෙවත් තියලා එනව නෙමෙයි. එතන එතන සකස් වෙනවා. ආ පුංචි කාලේ එතන එක සංඥාව සකස් වුණු ගාම එතනම ඒ වේදනාව විඳුණු හැඩතලයේ වේදනා සංඥා ඒකම ඒ එතන ඒ වේදනාව තමයි දැනීම. ඒ ඒ වේදනා සංඥා සංකාර ඒකමයි දැන ගැනීම. ඒකම අවිද්‍යාව නොදන්නකම නිසා ඒ සංකාරා. ඒයි සංකාරා. ඉතින් ඒකමයි සංකාරා. එහෙම නැත්නම් මේ පුංචි දරුවට ඉපදෙනකොටම ක්‍රියාකාරකම් තියෙනවා. පුංචි දරුවා ඉපදුනාම දඟලනවා උස්ම ගන්නවා ඒ එතන මූලික ක්‍රියාකා ක්‍රියාවලියක් තියෙනවා ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඉතින් එතන එතනට එකතු වෙන්නේ මේ මේ මූලික ක්‍රියාකාරීත්වය මූලික ඒ ඒ අවසාන ක්‍රියාසිත කියන්නේ අපි එතනට ඒ කියන්නේ ප්‍රභාස්වර ප්‍රභා මේ ප්‍රභවේ ප්‍රභාස්වරිත එවන චේතනා ක්‍රියාවලි මේ ස්වභාව දෙකක් අපි අසුරු කරන්නේ චේතනා නමුත් අපි ඒ චේතනා ගැට ගහලා තියෙන ක්‍රියාවලියට. අපි කියනවා යනවා කියලා. යනවා කියන්නේ චේතනාව. නමුත් අපි ඒක සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒකට ගැට ගහලා තියෙනවා. එතකොට නමුත් මෙතන සබ්බ සංඛාර කියලා කියන්නේ සේරම මේ සංඛාරා චේතනා සබ්බ සංඛාරා මේ මේ සබ්බ සංඛාරා තමයි සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒසමග්ග විසුද්ධිය. සබ්බේ සංඛ සියලු සංස්කාර අනිච්චයි. සබ්බේ සංඛාර අනිච්ච සියලු චේතනා අනිත්‍යයි. යථා භඤ්ඤාය පස්සති ඒක යතහ පඤ්ඤාය ප්‍රඥාවෙන් දකින්න ඕනේ පස්සති. යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බන්ති දුක්ඛේ අනේය දුකෙන් මිදෙන්නේ. ඒසමග්ග විසුද්ධිය එකම මගේ අය විසුද්ධියට තියෙනවා. ඉතින් මේ මේ මේ මේ දකින්න ඕනේ මේ ධර්මතාවය ධර්මතාවය මේ තියෙන්නේ ඒක දකින්න ඕනේ. හැබැයි මේ මේ චේතනා චේතනාවල මෙහෙම සත්‍ය දකිනකොට ඔබට ක්‍රියාවලිය පේන්න ගන්නවා. අර පුංචි දරුවා හිතන්නේ නැතුව කරපු ක්‍රියාවලිය. ඒක මේක ඒ එහෙම කිව්වහම මේක ක්‍රියාසිත කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. දැන් ගස්සේ අතුසෙල වෙන්නේ කවුරුත් කියලාද? ගහ හුස්ම ගන්නෙ හිතලද? ගහේ පොළොවේ තියෙන ශාරේ ඔය කේශනාලිකා ඔය මුල් ඔස්සේ උරන්නේ පුංචි පැලයක් ලොකු දැවැන්ත වෘක්ෂයක් වෙන්නේ. එතන මේ ක්‍රියාවලිය සබදාමක් කියලානේ අපි කියන්නේ. අපි ගහට ආත්මයක් පනවන්නේ. නමුත් ගහේ හිරු එළියනකොට ගස්වල දලු දාන්නේ ඒ උණුසුම සීතලත් එක්කලා ඒවා ඉලිප්පෙන්නේ ඒ බුබුජ්ජාව සිද්ධ වෙන්නේ. එතකොට ඒ හුළඟට ඒ අතු සෙලවෙනකොට ඒ ඇදීම සිද්ධ වෙන්නේ ගස්වල. එතකොට පොළොවේ ශාරයම නේද මේ උරාගෙන යන්නේ උඩට. එතකොට මේක මේක අබ්සර්ව් වෙන ඒ ඒ ඒ ස්වභාවික සංසිද්ධිය නේද තියෙන ගහේ. ඒ පොතු දිරන්නේ වැටෙන්නේ ගහ අවසානයේ දිරලා පොළොටම පස් වෙලා යන්නේ නැවතත් අලුත් ඵලයක් හැදෙන්නේ මේ එකම දේ නෙමෙයිද මේ කැරකෙන චක්‍රය වගේ ඒතොර ඒ සබහා දහමම ඒ සබහා දහමක් නේද ඒක? ආත්මයක් පුජ්‍යලේ නෙමෙයි නේද? ඒතොර මේ මේ වලාකුළු හමන්නේ සුලං හමන්නේ පෘථුවිය කැරකෙන්නේ අපිම අපිට පේන සංසිද්ධි ටිකක් සම්මුතියෙන් අපි ඒක දකිනවනේ. ඒතර ඒව ආත්ම පණවන්නේ නැහනේ. ඒතර අපි අපි කියනවා නෑ අපි ඇවිදිනවා අපි හිතනවා අපි කතා කරනවා අපි මේ හිතලා වැඩ කරනවා කියලා අපි කියනවා. එහෙම දෙයක් නෑ. අර ගහ වගේමයි. නෑ ඔබ කියයි නෑ එහෙම නෑ කියන්නේකෝ ඔබට ඒ තියුණු නුවණ නෑ ඔබට ඒ තියුණු ප්‍රඥාව නෑ අපිට එහෙම කියන්න වෙන්නේ ඔබට ඒ ගැඹුරු ඥාණය නෑ ඔබට ඒක පේන්නේ අපිට ඒක පේන්නේ අපිට පේන්නේ එහෙම නෙමෙයි අපිට පේන්නේ ගහ වගේ මේ විදිනවා කියලා දෙයක් නැහැ. දැන් සිත කියන වතුර තිබහයි කියලා සිතට වතුර බොන්න බෑ. බාහිරට එන්න බෑ මේ හිතට. මේ හිතට එන්න පුළුවන් ද බාහිරට? හිතට ඇවිදින්න පුළුවන්. හිතට වතුර බොන්න පුළුවන්. හිතට බත් කන්න පුළුවන්. මොන් මේ ඔක්කොම හිතින්නේ කරන්නේ. මොන් මේ ක්‍රියාවලිය වෙනයිනේ මේ වෙනයිනේ. ඒතර ක්‍රියාවලියෙම ක්‍රියාවලියක් විදිහට තේනවා. එතකොට අර සිත්වින් අදාගත්ත ඒ මායාව බිඳ වැටෙනවා. මේකයි සිද්ධ වෙන්නේ. ඒ සත්‍ය දකිනවා. ඒ සත්‍ය නුවණින් දකින්නේ. ඒක සංකිතේ නිබ්බිදා අවබෝධ ඥානයක්. ආબોධයෙන් නිවන් දකින්නේ සංකිතේ නිබ්බිදාය. ඒ මේ ආબોධයට පත්වීම තුළ නැවත ඔහුට මේ ලෝකය ගැන කිසි හරයක් නැහැ. චිත්තේ නියති ලෝකෙ සිතේ හැදෙන ලෝකෙ. බාහිර ඇති ලෝකයක් නැහැ. බාහිර සාධකයක් පමණයි. ඒක සාධක කරගෙන අපි සිතුවිලි ලෝකෙක ඉන්නේ. අපි ඉන්නේ කොහෙද? අපි කියන්නේ කවුද? මේ මොනවද මේ ඔක්කොම සිතුවිලි. එහෙම කන්නේ නැහැ. මුතර අපි අපිට අපි අය ගහට පනවන්නේ නැති අර ගහේ අතුසෙල වෙන්නේ කවුරුත් කරලාද ගහේ ගෙඩි හැදෙන්නේ කවුරුත් කියලාද ගහේ මල් පිපෙන්නේ කවුරුත් කරලාද ගහට ආත්මයක් පනවන්නේ නැත්තේ ඇයි මේකම තමයි මේ මේ මේ මේ මේ මේ මේ අපි මේ කතා කරන මේ මේ මල් පිපෙන්නේ නැද්ද අපි මේ කතා කරන මේ මේ අපිට දරුවෝ හැදෙන්නේ නැද්ද අපිට මේ කතා කරන මේ මේ ආහාරේ ඉතින් මේ වගේම මුල් යනවනේ පොළවේ හොයාගෙන වතුර හොයාගෙන මුල් ගිහිල්ලා වතුර අරන් යනවනේ ගාට. ඒ වගේ අපි ආහාර හොයාගෙන කනකොට ඒක අපි අපි අපි කියනෝනේ අපි කරනවා කියලා නෑ එහෙම දෙයක් නෑ. නෑ ඒ ස්වභාවික සංසිද්ධිය ඒ උණුසුම සීතලත් එක්කලා මේක තියෙනවා. ගැට ගැහිලා. මේක එකින් එක එකින් එක ඔබ ඔබ නිදහසේ පාඩුවේ ලිහලිය බලන්න ඕනේ. ඔබට දාඩිය දාන්නේ ප්‍රශ්නිය වැඩි වුණාම ඔබ ඔබගේ ඇඟ හැම ශරණේම ඔබගේ ශරීර ධාතුව අත්‍තරම අපි කිව්වට මේ සම්මුතිය වචන මේ විදිහට කතා කරලා මම කතා කරන්නවත් බෑ. මොකද හේතුව ඒ තරම්ම මේකේ එහෙම දෙයක් නැහැ. ඒ මේ ඔබට පුළුවන් ද කේස් දිරන එක නවත්තන්න. ඔබට පුළුවන් ද කේස් සුදු වෙන එක නවත්තන්න. ඔබට පුළුවන් ද හැම දිරන එක නවත්තන්න. ඔබ අවුරුදු 5යි 10යි. ඔබට දැන් වයස කීයද? තව ඕන අවුරුදු 10ක් යනකොට ඔබට වයස කීයද? පොඩි කාලයයි ඉන්නේ. ඒ කාලය තුල මේ මේවා සිද්ධ වෙන හැටි බලන්න. මේ මේ කොයි පැත්තෙන් ගත්තත් කබලින්කාර ආහාරයේ මේ මේවා ඉතින් ගොඩාක් කියත හැකි. ආහාර වර්ග හතරකට බෙදලා පෙන්නනවානේ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. එහෙමත් මේක පැහැදිලි කර දෙයි. ඒකෙන් තවත් රවුමක් යන්න ඕනේ එතකොට. ඉතින් මේ එකම දෙයක් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ අතන එහෙම කරන්න නෙමෙයි ඔබ ඔබ ඒක ඔබගේ වැඩක් ඔබගේ අවබෝධයේ සත්‍ය දකින්න එක. ධම්මචක්කුසේ අවදි කරගන්න එක තමන්ගේ කටයුත්තක්. කාටවත් බලෙන් දෙන්න බෑ. අපි කතා කරන හැම වචනයක්ම හරසුන් වෙනවා. හැම සම්මුති වචනයක්ම හරසුන් වෙනවා. සේරම සම්මුති ප්‍රඥාප්ති හිතින් හදාගත්තේ එකක්වත් සත්‍ය නෙමෙයි. අත්තම කිව්වා. නාම රූප ගැට ගැහිච්ච ඒ භාෂාවක් අපි අසුරු කරනවා. එහෙම එකක් නැහැ. ඒක හුදෙක් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒක අපේ අපේ අවබෝධයට ඇති වෙනකොට තමයි අපිට තේරෙන්නේ මේ භාෂාව බොරුවක් කියන එක. කාලය පවා බොරුවක් කරනවා. කොහෙද කාලයක් කියලා එකක් හම්බ වෙන්නේ. අපි හදාගත් එකක්, අපි සම්මුතිය තුළ හදාගත් එකක්. අපි කියන්නේ මේ හැම එක මේ මේ මෙහෙම මෙහෙමයි කියලා. අපි ඒ සංඥා දීලා අපි ඒ සංඥා අපේ සංඥාව තියලා තියෙන්නේ. අපි සංඥාව ඇසුරු කරන්නේ. ඔබ බලන්න දැන් ඔබ මේ මොහොතේ මොකද කරන්නේ? ඔබ හෙට බලන්න මේ මොහොතේ මොකද කරන්නේ? ආය ඔබ බලන්න ඊගාවට මොකද කරන්නේ? ඔබ ඒ විදිහට බලන්න ඉස්සරහට ගිහිල්ලා පස්සට ගිහිල්ලා බලන්න. එතකොට ඔබට තේරෙයි මේ හැම ඒ මොහොතේම නේද දෙයක් කරන්නේ. දව අතීතය ගැන හිතුවත් මේ මොහොතේ නෙමෙයිද? අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ නෙමෙයිද? එතකොට මේ මොහොතේ මේ මොහොතේ නේද? එක මොහොතයි නේද හැමදේම වෙන්නේ මොහොතේ නේද? මේ මොහොතේ මැරෙන්නේ තේ මොහොතේ ඔය කියන හැමදේම වෙන්නේ. ඒක කාලයක් ඔය තියෙන්නේ. ඔබ කිය ඔබ කියන දැන් මේ දැන් මේ මොහොතේ ඔබ මේ මොහොත පමණයි තියෙන්නේ. ඒ මොහොත තමයි මේකම වෙන්නේ. ඔබ දැන් අනාගතය ගැන හිතන් හිටියත් ඒක මේ මොහොතේ සිතුවිල්ල. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ල. මේ මොහොතවත් ඇත්තටම නැහැ මේක. මොකද මොහොතේ ගන්න එකත් අතීත සිතු සම්මුතියක්. දැන් මේ මොහොතේ ඔබට පොතක් පේනවා කිව්වොත් දැන් පොත කියන්නේ අතීත නාමයක්. මේ මොහොතේ වර්තමාන පොත කියන ඒ දකින ඒ හැම සංඥාවම අතීතයයි. මේ මොහතවත් හම්බ වෙන්නේ නැහැ වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ ඔබ දන්නවා උපාද පඤ්ඤාය දැන් මේ සිතක්නේ අපි හැමතිස්සෙම අරමුණක්නේ අසුරු කරන්නේ එතකොට මේ එන අරමුණ සත්‍ය දේ අරමුණ තතිස සංඥාවක් හොඳට බලන්න ඔබට එන හැම අරමුණක් පොත කිව්වත් ඔබ මොකක් හරි හැමදේම ඒ ඇවිල්ලා අතීත සංඥාවක් තියෙනවා. පෙර අතීත සංඥාවක් තියෙන. ඒතකොට පුරාණ විදම් බික්කවේ කම්මමද මේ පුරාණේ තමයි මේ කර්මය සකස් වෙන හේතු වෙන්නේ. පුරාණ සංඥා. අතීත කර්මය මේ කර්මය සකස් වෙනවා. ඒතර අපි මෙහෙම කතා කරාට මේ වචන මේව පටලව ගන්න එපා. මේම කලින් සංඥා දැන් සංඥා දැන් මේ අනිතක මේක සංඥා විපරිණාමයක් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ සංඥා එක උපද සංඥා එක නිරුද්ධති කියන වගේ සංඥා එක සංඥා එක විපරිණාමයක් වෙනවා. සංඥා අභිසංකරණයක් වෙනවා. විපරිණාමයක් කියන්නේ වෙනස් වෙනවා. දැන් මේක සංඥාව කටගෙන වෙන සංඥාව නිරුද්ධ වෙනවා. මොකද මේ ගැඹුරු විග්‍රහයක් ඒක. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැඹුරු විග්‍රහයක්. ඒ කියන්නේ මේක එක ඒ මේක විපරිණාමය කියන එක. ඒ කියන්නේ දැන් මේ මේ චිත්ත ස්වභාවයක්නේ සංඥා කියන්නේ. සංඥා කියලා දෙයක්වත් නැහැනේ. ඒතකොට ඒ ඒ ඒ මේ සිතන විදිහටනේ ඒ හිතෙන්නේ. දැන් හිතුවොත් ඒක තව ඒ පැටව ගන්නවා. තව එකක් හිතුවොත් ඒක තව පැටව ගන්නවා. ඒක එක විදිහට ඒක හිතන විදිහට යනවා. ඒක ඒක කියන්නේ ප්‍රපංච කරනවා කියලා. තියනවා කියලා ගත්ත නිසා එහෙම යන්නේ. හැම එක සත්‍ය දැක්කොත් එහෙම වෙන්නේ ඒක ඔක්කොම බොරු කියලානේ පේන්නේ. මායාවක්නේ. ඒ මායාව අවබෝධ කරගන්න ඕනේ. එතකොට සංඥා නිරෝධයකට යනවා. සංඥා වේ සංඥා වේදේති නෝ සමාපත්තියට යනවා. ඒ කියන්නේ මේ හැම මේ හැම විඳීම වේදනාවම සංඥාවක් වෙනවා. සංඥාව සංඥාව තමයි අතන වේදනාව පෙන්වන ප්‍රතිරූපකේ. ඒතොර මේ සංඥාව වේදනාව වෙන් කරන්න බෑ. මේ එකක්වත් වෙන් කරන්න බෑ. කියන්නේ වේදනා සංඥා සංකාර කියන මේ එකක්වත් වෙන් කරන්න බෑ. එක අරමුණක් එනකොට අරමුණම තමයි මේ. ඒක අපිට ස්කන්ධය වෙන් කරන්න බෑ. ස්කන්ධයම තමයි මේ මේ මේ ස්කන්ධය නිසා අපි ගත්ත ඒ උපාදාන අල්ල ගැනීමයි. අල්ල ගැනීම. ඒ කියන්නේ සංඥාව තමයි අපි බලකොට මේ අල්ලගෙන තියෙන විඥානේ දැන ගැනීම වෙන්නේ. එතන සංඥා සුඛෝ වෙනවා කියන්නේ ඔබ මේ සත්‍ය දකින්න කොටයි සංඥා සුඛෝ වෙන්නේ. සංඥා නිකන් සුඛෝ වෙන්නේ සංඥා අபிසංකරණයක් තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. ඒක සුඛෝ වෙනවා. අபிසංකරණ නවතිනවා. ඉතින් ගැඹුරු පාරයන් තවත් ඇත්ත මෙහෙම අපි දැන් මේ අපි ඇත්තට අපි මානසිකාර කරමින් ඔබට ඉදිරිපත් කරනවා. නමුත් මේක කෙලවරක් නැති තරම් කියන තියෙනවා. ඉදිරිපත් කරන්න තියෙනවා. කාලේ කොයිතරම් යයිද කියන දන්නේ අබ එහෙමක ඔබ අහනවා අහනාන විදියට අපිට දීගෙන දීගෙන යන්න පුළුවන් පිළිතුරු. ඒ වුණොත් ඔබට විශාල මේ කකේ ඕනකම තියෙන කෙනාට හම්බ වෙයි. අපිට මේ විශාල අධ්‍යයනයකම අපිට තුලාන්තෙන් අපි ඒක මාන්නෙට එම ඉදිරිපත් කරනව නෙමෙයි මා ගීලා තමයි ඔක්කොම නිහිලා ගින් තියෙන්නේ. නේදන අපේ ගොඩාක් අපිට මේ පේනවා හිතෙනවා පේනවා යනවා පේනවා ඒකේ සත්‍යක් මොන බව පේනවා මිදි මිදි යනවා පේනවා. ඉතින් අපිට මේ හැම අපි අතරම කිව්වොත් මේ අපි දැන් මරණය ගැන කතා කරන එක සම්මුතියක්නේ ඒක සංඥාවක්නේ. එහෙම දෙයක්වත් නැහැනේ. ඒකට උපතක් ගැන කතා කරන එහෙම දෙයක්වත් නැහැනේ. දැන් දැන් ඊට වැඩිය බලන්න දැන් දැන් අපි එකත් හදාගත්ත එකක් කියලා අපිට අවබෝධයි. ඒතර අපි ලෝකෙත් බොරුවක් කියලා අපිට බාහිරෙම දෙයක් අපි දන්නවා එහෙම දෙයක් නෙමෙයි තියෙන මේ හේතු ඵල දහමක් තියෙන මේකේ මේ මේ මස්මින් සති දං හෝති මස්මින් අසති දං හෝති ස්මස් උපජ්ජය දං උපදී නෝදයි දං රුජති කියන මෙන්න මේ ධර්මයේ තමයි ධර්මතාවය තමයි මේ ඇති කලි මේ වේ මේ ඇති කලි මේ නොවේ ඒතර මේ එක සිතක් පමණයි. ඒ සිතත් අරගෙන නිරුද්ධ වෙනවා. වෙන දෙයක් නැහැ. එක්ෂණික සිතක උපත මරණ දකින්නාට සම්මුතියේ මරණය හමු නොවේ කියන්නේ ඒකයි. සම්මුති මරණයක් හමු නොවේ. ඒ තමයි ඇත්ත. ඒ කියන්නේ දැන් මෙයාට මරණයක් නැහැ. සක සදා අමරණීයයි. ඒ කියන්නේ දැන් මෙයා මේ සිත දකින්නේ හැම මොහොතෙම. මොහොතක් නැහැ. ඒ සිතත් නැහැ කියලා දකිනවා. එතකොට එයා ශුන්‍යතාවය දකිනවා. ශුන්‍යත විමුක්තිය කියන්නේ තාම ගැඹුරු කාරණයක් එතකොට. එතකොට හුද්දකලා බද්දේ කරත්න කියලා දැනට එනවා. උත්තරීතර හුද්දකලාවට එනවා. උත්තරීතර හුද්දකලාව කියන්නේ මුකුත් නැති වෙන එකක් නෙමෙයි. මේ කවුරු නැත්තනකට යන එකකුත් නෙමෙයි. අරමුණු වල හරසුන් බව දැකලා අරමුණු වලින් මිදිලා හුද්දකලා විතර යමු ඇයි මේ මොහොතවත් නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තත්ත අනතත්තම් පඤ්ඤායති කියන්නේ මේ හටගෙන නිරුද්ධන ධර්මතාවයේ තිතියක් නැහැ. පවතින්නේ නැහැ. ඒකෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. ඒක අනිත්‍ය ස්වභාවයක්මයි තියෙන්නේ. ඒකමයි ආත්මීය ස්වභාවය. පණ තියනවා කියන්නේ. එහෙම එකක් නැහැ. මේක බුදුම කතාව මේ මේ එම්ටිනස් එකක්. ඒ කියන්නේ ශුන්්‍යතාවයක්. මේ කියන වෙන වචනයක් නැහැ. මුළු ලෝකයම ශුන්‍යයි. ඔබ කියේ කොහොම ශුන්‍ය වෙන්නේ මේ ඔක්කොම පදාර්ථ වගේ ඔබට අහු වෙනවා තියෙනවා තදගතිය උණුසුම හැමදේම තියෙනවනේ. බලන්න තව ටිකක් හොඳට තියෙනවද කියලා. දාපු උදාහරණයක් ගමු. ඔය කොස් ගහක් තියෙනවනේ. දැන් ඔය කොස් ගහ දැන් ඔහොම හැදිලා හැදිලා ඔක ඔබ ඔබ දන්නවනේ දැන් ඔක අපි හිතමු දැන් ඔක ගිරලා පොළොවට වැටෙනවනේ. අපි මෙහෙම ගමු. අපි ඒ කොස් ගහ අපි කපනවා. අපි ඒ කොස් ගහ කපලා අපි දැවුවොත් මොකද කරන්නේ? ඔබ දන්න ඔබ ඔබගේ ශරීරය ගන්න. ඔබගේ ශරීරය ගත්තොත් ඔබගේ ශරීරය මරුණා මොකද කරන්නේ? අවන් එකට දානවා. එතකොට දුමක් වගේ නැත්තර නැති වෙලා යනවා. ඒක මේ කෝස් ගහටත් වෙනවා. ඒක කපලා අපි මොන හරි දරට ගත්තත් ඒක පිච්චිලා කියලා නැති වෙනවා. ඒක දිරලා බිමට වැටිලා එහෙම පොළොවට පස්සෙලා ගියත් ඒක නැති වෙනවා. අතන හොඳටම තේරෙනවා ඕක ඔබගේ ශරීරයේ මරණට පස්සේ ආවන් එකට මම ඒක උදුමක් වගේ නැති වෙලා යනවා. විශේෂ සංසක 600ට ඒ වගේ ඒ උෂ්ණත්වයට අදාළ ඒ පෝරණ වල දැම්මම නැත්තර නැති වෙලා යනවා. දුමක් වගේ ගිය තරම් නැහැ. එතකොට ඔබගේ ශරීර ධාතුව ඒ පදාර්ථ ටික කො එතකොට ඔබට ඒකෙන් වැටෙන්නේ නැද්ද දැන් මේ මේ අයිස් කැටේ අපි තව උදාහරණයක් අයිස් කැටේ දැන් එක උණුසුමකදී නේද මේ සීතල නිසා නේද අයිස් කැටයක් වෙලා තියෙන්නේ ඩීප්‍රෙෂර් එකේ දැම්මම වතුර ටික අයිස් කැටයක් හැදෙනවානේ ඒක ඒක සීතල නිසානේ. ඒක එළියට ගත්තාම දිය වෙනවනේ. එතකොට ඒ එක උණුසුමකදී දිය වෙනවනේ. එතකොට තේජෝ ධාතුව නිසා නේද මේ ඝන වෙලා තියෙන්නේ. තේජෝ ධාතුව වෙනස් වෙනකොට මේක ද්‍රව වෙනවා. තවත් ටිකක් රස්නිය වැඩි වුණොත් මේක අර කේතලේ නටනවා වගේ වායුවක් වගේ නැති වෙලා යනවා. වතුර ටික නැහැ. එතකොට ඝන අයිස් කැටෙන් කාට හරි ගැවුවොත් හරි තුවාල වෙනවා රිදෙන. ඒ තරම් ඒකේ පටවි ධාතුව ඝනයි. තද ගතිය. එතකොට ඒකම උෂ්ණත්වය වෙනස් වෙනකොට ද්‍රව ගතිය. එතකොට ඒකේ අංශු නම් එකතු එකතු වෙලා තියෙන්නේ අංශු නේද මේ ඈත් වෙලා තියෙන්නේ. ද්‍රව වෙලා තියෙන්නේ. ඝන වෙලා හයකට ලං වෙලා හය වුණාම අපි කියනවා ඒ පටවි කියලා. ඒ අංශුම තව ටිකක් ඈත් වුණාම අපි කියනවා ද්‍රව කියලා. ඊට පස්සේ ඒ අංශුම ඊට පස්සේ දැන් රත් කරාම වායුවක් වගේ ඈත් වෙනක තවත් මේ අංශුව ඈත් වෙලා නේද වායුවක් වෙන්නේ. එතකොට මේකේ තව පැත්තක් මේ අංශුමේ උපමා මේ සේරම මේ සේරම උදාහරණ උපමා ඇත්තකේව නෙමෙයි මේ නිකන් අපිට මේක අවබෝධ කරගන්නයි මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ මේ පටවි කොහෙද තියෙන්නේ? දර කොස්ගා කොහෙද තියෙන්නේ? ඕක ශක්තිය දැන් ඇත්තටම නැත්තර නැතු වුණා කියනවනේ. අවසාන දැන් රස්නියට අහු වෙලා මේක සම්පූර්ණ විනාශ වුණා නැත්තර නැතුණා. දැන් මේ පෘථුවියටත් ඕකම කියනවනේ. සූර්යයාත් අතර රස්නිය වැඩි වෙලා නැත්තර නැති වෙලා යනවා කියලා. එතකොට ඒක ඒක නැති වෙලා යනවා කියන්නේ මොකද්ද මේ? එතකොට මේකේ ශක්ති ස්වභාවයක් නේද අවසානයේ කතා කරන්නේ. අපි හිම දැන් මේ සම්මුතිය තුළ ඒකත් ඒ වචනේ තියෙන ශක්තිය කියලා. ඉතින් මේ මේකේ ස්වභාවය බලන්නකො මේකේ අර්ථය බලන්නකො. මේකේ ඝන දෙයක් නැහැනේ. අපි ඝන දෙයක් අපිට අපි ඝන දෙයක් කියලා හිතුවට ඒක නෙමෙයිනේ පරම සත්‍ය. පරම සත්‍ය ඝන දේවල් මුකුත් නැහැනේ. ඝන දේවල් භෞතික දේවල් අල්ලන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියන්නේ. ඒතකොට මේ හැම එකම ඒ ස්වභාවයෙන් අපිට දකින්න බැරියයි. ඒ ස්වභාවය ඔබට දකින්න ඒ දකින්න ඔබ උත්සාහ කරොත් ඔබට පේනවා. ඒක භෞතිකව බැලුවත් එහෙම දෙයක් නැහැ. ඒක අතිශයින් ගැඹුරු ඒ කාරණේ. එතකොට භෞතිකව බැලුවොත් මේ කිසිම දෙයක් එහෙම දෙයක් නෙමෙයි. දැන් අතන දැන් සිතුවිලි බැලුවොත් සිතින් හදාගත්ත එහෙම දෙයක් නැහැ. දැන් අපි අපි හිතන සංඥාවල එහෙම දෙයක් නැහැ. සංඥා කියලා දෙයක්වත් අතන බලවන අන්තිරම නැහැ. අන්තිරම ශුන්‍යතාවේ පමණයි. ඒ පරම සත්‍ය ශුන්‍යතාවය පමණයි. මේ කෙනෙක් නැහැ. කෙනෙක්වත් මොකක්වත් දෙයක්වත් මුකුත් නැහැ. ඒක රූප නැහැ කිව්වට මේ අපි දැන් මේ ඉන්නවනේ දැන් මේ අපි අපි ඉන්නවනේ අපි ඉන්න ඒක තමයි මෙතන තියෙන දෘෂ්ටිය මායාව. දැන් ඔබට කියන්න පුළුවන් මේ දේ දුන්න තියනවා කියලා. ඔකේ දේ දුන්නක් නැහැ. ওই වර්ණ හතක් දේ දුන්නක් කොහෙද තියෙන්නේ? ඔය ජල වාෂ්ප ටිකක් එක රස්නියකදී එතන ඒ ඒ ජලාංශ වලට ආලෝක ධාරාව වැටිලා අපිට වර්ණයක් පේනවා. එහෙම එකක් නැහැ. දැන් වර්ණ හැමතැනම වර්ණ තියෙනවද? ඔය වර්ණ නැහැ. ඇත්ත කතාව. ඇයි ඔය වර්ණ ඔබගේ ඔබගේ කාචයේ ස්වභාවයට වර්ණ මතුවලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා උපතින් වර්ණන්දතාවයේ තියෙන ළමයි කහ පාට සමහර ළමයි රතු පාට පේන්නේ නැහැ. සමහර ළමයින්ට කොළ පාට පේන්නේ නැහැ. ඇයි ඒ දැන් එයාගේ කණ්ණාඩියේ දැන් මේ ඇහෙනේ මේ ඔක්කොම වර්ණ එන්නේ. ඒතකොට දැන් දැන් ඔබ දන්නවා මීමැස්සට 28 විදියට පේන්නේ. දැන් සදන්නවා කරපොත් වගේ සත්වයකට රතු පාට පේන්නේ. ඒතකොට ඔබ විවිධාකාර සත්ව කොටස් වලට විවිධාකාර වර්ණ පේන්නේ කොහොමද? ඒක බොරුවක්. ඒක මේ අපේ ආයතන විසින් හදාගෙන තියෙන. අපි දැන් මේ ලෝකේ ජනගහනය ඉන්නවනම් කෝටි 800ක් කෝටි 800ක් අපි දැන් මනුස්ස ජනගහනය ගැන කතා කරන්නේ. ඒ කෝටි 800ම හිතාගෙන ඉන්න එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හැමෝටම මේ චක්කුස්සයක් තියෙනවා මසසක්. ඒ චක්කුස්සයත් එක්කලා මේ එන ප්‍රතිබිම්බ ඔක්කොම හිතන් ඉන්නවා එහෙමයක් තියෙනවා කියලා. එහෙමයක් එළියේ නැහැ. කවදාවත් මේක තේරෙන්නේ නැහැ. ඔබ බලන්න පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම ඔබට පේන්නේ ඒ පාටින්නේ. ඕක දැන් ඔබගේ ඇහි තියෙන ස්වභාවයක් නේ ඔබ දකින්නේ. ඔබ එලියක් දකින්න නැහැනේ. ඒකනේ අර සත්තුන්ට වෙනස් වෙන දැන් බකමූණ වගේ සතෙක්. එහෙම නැත්නම් ඔබ දකින්නවනේ දැන් වවුලෙක් වගේ සතෙක් තරංගනේ දැන් තරංග වලින් යන්නේ. දැන් මෙහෙම මෙහෙම මේ අපිට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේක හොඳට දැක්කම අපිට පේනවා ඇත්ත මේක බොරුවක් කියලා. මේක ලොකු කතාවක් මේක තවත් මේක මේක අතිශයින් සංකීර්ණයි මේක ඒ කියන්නේ හිතලා ඔබට කෙලවරක් කරන්න බැරි තරම් තියෙනවා ඇයි එහෙම කියන්නේ එහෙම දෙයක් තියෙනවා ඔබ කියන රස්නිය වර්ණය ඔබට දැන් ඔය ඔය දැන් ඔය කතා කරන්නේ ඔබගේ ආයතන වලට ගෝචර ස්වභාව දැන් රස්නිය ඔබගේ පහසට ගෝචරයි කයට ඒතකොට ඔබට වර්ණය ඇහැට ගෝචරයි. ඒතකොට ශබ්දය ඔබට කනට ගෝචරයි. ඔබ ඔය කතා කරන ටික තියෙනවනේ. වර්ණ, ශබ්ද, ගන්ධ ඔය තියෙනවනේ පහස රස ඒව ටිකක් තියෙනවනේ. ඒතකොට මේ අපි සුද්දාෂ්ටකය කියලා කියන්නේ. එතකොට දැන් මේ මේ ස්වභාවය ඔක්කොම තරංගනේ. දැන් බලන්න නූතන විද්‍යාඥයින් මේ දැන් කොහොමද පෙන්වන්නේ දැන් චුම්බක ශක්තිය කොහොමද පෙන්වන්නේ? දැන් රස්නිය කොහොමද පෙන්වන්නේ? දැන් ওই වර්ණ කොහොමද වෙන්නේ? දැන් හර්ට්ස් 20 20000 කියලා මොකද්ද මේ කියන්නේ මේ කනේ පෙන්වන්නේ තරංගනේ. එතකොට දැන් දැන් ওই සිරස ටීවී වල එහෙම අල්ලනවනේ ඉරු කියලා ඔය අල්ලනවනේ නාලික ඔක්කොම තරංගනේ. එතකොට ඔබ ওই රස්නිය කියන්නේ තරංගයන්. ඒක ශබ්දේ කියන්නේ තරංගයන්. ඒ වර්ණේ කියන්නේ තරංගයන්. ඔය තරංග කියන්නේ මොනවද? අන්තිම බලවල තරංග කියලා දෙයක්වත් නැහැ. ඒකත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට කැඩලා ශක්ති පැකට් ක්වොන්ටම් නේ තියෙන්නේ. ඒවන දැන් නූතන විද්‍යාඥයෝ මේක පරීක්ෂණාගාරවල දැන් බලලාගෙන ගියාමත් පේන ඒගොල්ලන්ට දෙයක් නැහැ කියලා අන්තිමට. දැන් මේක තවත් හොඳට වෙනවා දැන් බලන්න කැමරාව දිනු කරගෙන ගියා. ඔබ දන්නවා මුලින් ගැහුවේ අර අර බ්ලැක් ඇන්ඩ් වයිට් කැමරාවක් ආවේ. ඊට පස්සේ කලර් කැමරාව. දැන් මේ විදිහට ෆීචර්ස් ගන්න වෙනස් වෙලා වෙනස් වෙලා අන්තිමට කැමරාව විනිවිද භාවයේ පේන ගහලා අන්තිමටම ගාප් කැමරාව ගොඩාක් දිනු කළා මේගොල්ලෝ හැදුවා. අදලා අන්තිමට එක්ස්ට්‍රා එකක් ගැහුවා කිය ඇඟ ඇඟ ඇතුලේ කටු ටික පේනවා. කැමරාව. නෝක දිනු කළා හදලා හදලා අන්තිමට බලනකොට ෆොටෝ එක ගැහුවාම ඇඟ ඇතුලේ තියෙනවා අපේ. මුලින් අර ඇඟ අර එක්තරා සංඛ්‍යාතයක විතරයි අර බාහිර රූප පේන්නේ. ඊට පස්සේ කැමරාව තව දිනු කරොත් එහෙම ඇතුලේ ගිහලා ලේසර් එක වගේ වදින්නේ ඇටකටු ටිකත් එක්කම පේන්නේ. ඊටත් වැඩිය කැමරාව දිනු කරාම එම්ටිනස් මුකුත් පේන්නේ කැමරාව දිනු කරා අවිද්‍යාඥයෝ. දිනු කළා ඒ මේ දිනු අවස්ථාවල කැමරාව හදලා හදලා මේ මේ මේ හදාගෙන ගියාම අවසානයේ හැදුන කැමරාවක් ගැව්වම මුකුත් පේන්නේ නැහැ. ඒතර මේ ශරීරයක් තියෙනවා වගේ අපි කතා කරනවා. නමුත් ඒකේ මුකුත් පේන්නේ නැති කැමරාවක් වදිනවා. ඒ කියන්නේ විනිවිද යනවා. මේකේ වෙනම කතාවක් නේද? ශක්ති ස්වභාවය. අපි එහෙම ශක්ති ස්වභාවයක් කියලා කිව්වට මේක ශක්ති කතාවකුත් නෙමෙයි. එහෙම දෙයක්ුත් නෙමෙයි මේක අතිශයින් ගැඹුරුයි. ඔබ ඒ තරම් මානකට ඔබට යන්න බෑ. ඒ තරම් මානයකට ඔබට යන්න හැකියාවක් ඔබට ඔබගේ ඉන්ද්‍රයන් ඒක තේරෙන්නේ නමුත් ඔබ ඔබට එහෙම ඔබට එහෙම තියෙනවා නම් ඔබගේ ඔබගේ එහෙම ප්‍රඥාවක් ඥානයක් ඒ අභිඥාව ඔබට තියෙනවා නම් ඔබට තියෙන ලොකු කතාවක් නේද? ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි පරම සත්‍ය. මේකේ ශුන්‍යතාවයක් තියෙනවා. ඒ ශුන්‍යතාවය ඔබ හිතන එකක්වත් නෙමෙයි. අතිශයින් ගැඹුරුයි. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ මේ සිත අවබෝධ කරගන්න මෙන්න මේ සත්‍ය ඒ ශුන්‍යතාවය. නමුත් ඒ සිතේ සත්‍ය දැකලා සිතෙන් මිදෙන ඒ සත්‍ය අවබෝධ වෙනකොට ඔහු මුළු ලෝකෙම අවබෝධ කරනවා. මුළු ලෝකෙම ඒ තුලින් අවබෝධ වෙනවා. මේකත් හරියට නිකන් අර අඹ ගහේ එක කොළයක් දිහා බැලුවාම අඹ ගහේ කොළ 5000ක් තියෙනවා නම් 10000ක් තියෙනවා නම් ඒ ඔක්කොම කොළ බැලුව වෙනවා. අර නාරට විඤ්ඤාසය තමයි මුළු අඹ ගහේ කොළ ඔක්කොගේම තියෙන්නේ. මෙන්න මේ වගේ ඔබේ සිත තුලින් විනිවිද දැකලා එක අංශුවක් දකින්නේ. ඒ සංඥාව කියන්නේ එහෙමයි සංඥාව කියලා අපි මේ දකින සංඥාව. ඒක සංඥාව කියලා අපි දකින්නේ මේ මේක ගැඹුරු දෙයක් මේ කියන්නේ. පොඩියට ඔබට තේරෙන්නම නැති වෙයි. මේක ලාමකව දකින්නම් බෑ. මේ සිත තුලින් දකින්නේ මේ මේ හරියට නිකන් පරමාණුව බිඳලා බලනවා කියන දෙයක් වෙනවා මෙතන. ශුන්‍යතාවය දකිනකොට. ශුන්‍යතාවය කියන්නේ ඔක්කොම බිඳින තැනක් තියෙන්නේ. ඒක සංඥාව ඇතුලෙන් සංඥාව මේ සංඥාවෙත් මුකුත් නැති තැන ඒ ඒ ප්‍රායෝගිකව මේක වෙන්නේ. මේක හිතන එකක් නෙමෙයි සිතුවිල්ලක් නෙමෙයි. ඔබට ප්‍රායෝගිකව මේක මේක යථාර්ථයක් මේකේ තියෙන්නේ. ඔබට දැනෙන්න ගන්නවා ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක ඥා අභිඥා ඥාන අවදි වෙනවා කියන්නේ ඒක මේක දැනෙන්න ගන්නවා. මේ මේ මේ මේ පවතින දෙයක් නෑ කාලයක් නෑ කාලය කියලා දෙයක් නෑ මේ මේකේ පවතින කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. කිසිම දෙයක් අකෝප්ප චේතු විමුක්තිය කියන්නේ ඒකයි මේක මේක කිසිම දෙයකට ඒක මේ වෙන්නේ මෙතන ඇත්තටම හරිම ගැඹුරු දෙයක් අවබෝධ වෙනවා අවසානයේ මේක ප්‍රායෝගිකව වෙන්නේ ඒ කියන්නේ මේක මේක ඔබගේ ප්‍රත්‍යක්ෂතාවයට ඔබට දැනෙන්න ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ශුන්‍යතාවය මොකක්ද කියන එක මේක අතිශයින් ගැඹුරුයි අතිශයින් ගැඹුරුයි ප්‍රේක ප්‍රත්‍යක්ෂ වුණු කෙනාට තමයි තේරෙන්නේ මේක වෙන්නේ මේකේ කියලා. ඒතකොට තමයි තේරෙන්නේ මේ සේරම එකයි කියලා. මේ හේරම එකයි කියලා ඒතර තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ ඉර හඳ කොළ පොළව මේ ගස් කොළ මිනිසෝම මුකුත් හම්බ වෙන්නේ ඔය හේරම ඔක්කොම සම්මුති මිනිසු දාගත්ත නම් විතරයි. ඔය එක එක හැඩතල ඒවා ඔක්කොම බොරු. ඒක බොරු කියන්න බෑ දැන් ඔබට පේන තියෙද්දි කොහොමද කියන්නේ? ඇත්ත. නමුත් මේක ඇත්තට හරියට ගියොත් ඔබට දැනේ මේ කිසිවක් නැහැ. නෑ නෑ කියනකො තියන තියන දෙයක් නෑ කියනකො එතන ඉඳගෙන ඔබ නෑ ඔතන තමයි බොළඳ තැන. නමුත් අපිට කියන්න වෙන්නේ මෙහෙමනේ. මේ වචන සම්මුතිය පාවිච්චි කරලානේ කියන්න වෙන්නේ. නමුත් මෙතන මෙතන මෙයා මේ මේ කියන තැන අපි පාවිච්චි කරන්නේ බොහොම ටිකයි. නමුත් මේ කියන ඒවා නම් ඊට වැඩිය එහාට ගිහලා කියන්නේ. නමුත් අපි පාවිච්චි කරන්නේ මෙච්චරයි. මේ නිවන් මඟ නිවන් දැකීම සඳහා පාවිච්චි කරන්නේ මෙච්චරයි. මේ සිතුවිලි හැදෙන හැටි දැකලා සිතුවිලි වල සත්‍ය දැකලා සිතුවිලි කියලා එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අතර මේ මේ අපි සම්මුති ප්‍රඥාප්ති අපි හදාගත්ත දේවල් මේ අපි ඇසුරු කරන්නේ අපි අපිට අතර පේනව අපි හිතනවා අපිට අපි හිතන දේ අපි හිතනවා මේක කොළ කියලා හිතනවා මේක නිල් කියලා හිතනවා ඒක අර පුංචි දරුවා මුකුත් දැනගෙන ඉන්නේ නැහැ අර දානවා දත්ත ටික හැඩතල වලට ඊට පස්සේ ඒව තමයි සංඥා ඒ සංඥා තමයි මේ සංඥා ඒක දැන් එනකොටම අපි දන්නවා මේක පොත මේක මේසේ මේක මේවා අපි ඒව තමයි අපි ඒවත් එක තමයි ඉන්නේ අපි බාහිර ලෝකයක නැහැ. ඇත්තම කිව්වොත් අපි ඉන්නේ සිත ඇතුලේ තියෙන ඒ සම්මුති ලෝ ඒ සංඥා ලෝකයක. ඒ සංඥා අපි අපි එවෙන් මත් වෙවි ඉන්නවා. අපි ඉන්නවා මෙහෙම තියාගෙන මෙහෙම ඉන්නවා මේ අපිට හිතෙනවා දැන් එළිය ඇස් දෙක පියාගෙන ඉතියත් එළිය මෙහෙම තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒක අතිශයින් ගැඹුරුයි. නමුත් අපි අපි මේ සිතුවිලිත් එක්කමයි ඉන්නේ. සිතුවිලි වලින් එහා දෙයක් අපි ගාව නැහැ. අපි බොරු බාහිර සාධක කරගෙන විතරයි. අපි ගලක් අතක ගා මණිකක් කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ඒකත් සිතුවිල්ලෙන් ඒ අර අපි කියයි යාට පිස්සෙක් කියලා අන්න අරයා පිස්සෙක් කියලා. ඒ පිස්සෙක් කිව්වට ඒක ඒක තමයි සාමාන්‍ය මිනිස්සුත් පිස්සම තමයි. ඔක්කොම පිස්සු. දරුවේ කියලා අල්ලගෙන ඉන්නවා, ගෙවල් කියලා අල්ලගෙන ඉන්නවා, අරවයි කියලා අල්ලන් ඉන්නවා, මේවයි කියලා අල්ලන් ඔක්කොම බොරු. එකක්වත් පවතින්නේ සේරම එතන එතනම අනිත්‍ය වීගෙන යනවා. හැමවත් පවතින්නේ හැම එතනම දිර දිර යනවා. කෙස් ගහක්වත් පවතින්නේ ඒක තුල මේ කතා කරන කිසිම දෙයක් කිසිම දෙයක් ඔය කියන වර්ණයක්වත් මොකක්වත් ඔක්කොම බොරු. සේරම සේරම සිතෙන් හැතත මායා තියෙන. يعني සිතුවිලි වලින් අපි සිතුවිලි මේ සිතුවිලි මේක ජෙනරේට් වෙනවා. මේක අභිසංකරණයක් ඒක විපරිණාමයක් මේක මේක මේක ගොඩාක් වචන මේ මේ අපි වේගෙන් දැන් මේක යාගෙන යනකොටත් මේක ටිකක් ටිකක් මේ අවශ්‍ය තැන ගිලිහිලා යන ඔබට. ඉතින් මේ අර ඒව ගැන එච්චර කෝ නොකිය ඉන්න එක නිසාමයි. ඉතින් බොහොම පරිස්සමෙන් දකින්න මේකේ අතුලාන්තයට යනකොට සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් කියලා කියන මේ රහ නැති වෙනවා කියන තැන ඇත්තට මේ මේ සංඥාවල හරේ නැති වෙනවා. සංඥාවල ඔබට තියෙනවා මේකේ හොඳ නරක හීන ප්‍රනීත සැප දුක් රාලු සියුම් මහත මේ වගේ අපිට අන්ත හැමතිස්සෙම අන්ත පේනවා. කහ රතු ওই වගේ අන්ත පේනවා. ඒ ඔක්කොම සිතුවිලි. එහෙම ඒව නැහැ. එහෙම මුකුත් නැහැ බාහිර තියෙන හැඩතල සිතුවිලි තියෙනවා බාහිර ගැට ගහගෙන අපි ඉන්නේ. අපි ඉතින් හදාගෙන බාහිරට ගැට ගහගෙන ඉන්නවා. ඒ තමයි උපාදාන උපෝදාය රූපයක් කියන්නේ චිත්ත රූපයක්. අපි හිතනවා අපිට අපිට ඇවිදින්න පුළුවන් සිතට ඇවිදින්න බෑ සිතට වතුර බොන්න බෑ සිතට කන්න බෑ සිතට මුකුත් කරන්න බෑ සිතට ජීවත් වෙන්නත් බෑ එහෙම සිතක් කොහොමද ඇත්තක් වෙන්නේ කවදාවත් වෙන්නේ කටට වතුර දැම්මට හිතට වතුර බීලා නැහැ හිත හිතන් ඉන්න එකක් විතරයි හිත කිව්වට ඇවිදිනවා කියලා හිත කවදාවත් ඇවිදලා නැහැ අර ක්‍රියාවලියට ඒ සිත තියලා අර සිතුවිල්ල ගැට ගහලා විතරයි ඒකයි ක්‍රියාවලිය වෙන් වෙනවා, චේතනා වෙන් වෙනවා. සිතුවිල්ල වෙන් වෙනවා. તો සිතුවිලි වලට අයිති නැති ක්‍රියාවලියක් තමයි හැමතැනම පේන්න ගන්න. ඒව සිතුවිලි නෙමෙයි. සිතුවිලි වලට ඒව අයිති නැහැ. දරුවෙක් කියන එකුවට ඒක සිතුවිල්ලක් විතරයි. දරුවා මරණ එකුවත් ඒක සිතුවිල්ලක් විතරයි. මේ ඔක්කොම සාධක සබහාදහම සබහාදහම අපි අවබෝධ කරලා නැහැ. එයා අවබෝධ කරාට පස්සේ මේ මුකුත් කම්පනයක් නැහැ. අකම්පිතයි. අපි කියන අටලෝ දහමින් කම්පණය වෙන ගුණය අකම්පිතයි. කම්පණය නැති වෙනවා. චංචල කම්පන කියලා එක ගොඩක් මේ ගමනේදී හම්බ වෙන. ඒ සංඥා වේදේ තිනිරෝධ සමාපත්තිය කියන්නේ අතිශයෙන් ගැඹුරු තැනක්. මේක අවබෝධයෙන් යන්න ඕන ගමනක්. අවබෝධයෙන් තමයි නිවන් මාග යන්නේ. අවබෝධයෙන් තමයි නිවන් දකින්නේ. ඉතින් මේක දකින්න මහා නුවණින් දකින්න. ඒක තමයි මේ සූත්‍රය වුණත් අපි අපි මේක පෙන්වන්න ගියේ. අපි අරහත් සූත්‍රය පෙන්වන්න ගියේ. ඉතින් ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. උපාදාන රහිතව මිදුනේ වේද මහණෙනි මේ මහාන අරහත්ය සීනාශ්‍රවය උසු බඹසරත්තය කල සිවමග කිය කිස ඇත්තේ බහා තැබූ පස්කඳ බැර ඇත්තේ මගපල පිළිවෙලින් පැමිණි ස්වార్థ ඇත්තේ ෂේවි ගිය භව සංයෝජන ඇත්තේ මොනවට දැන මේක ඉතින් පරිවර්තනයනේ අපි දැන් සූත්‍රය දිහා බලුවොත් යතෝකෝ භික්ඛවේ භික්ඛු ඉමේසං පංචානං උපාදානස්කන්ධානං සමුදයංච අත්තගමයන්ච ආස්වාදයන්ත ආජිනවයන්ත නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා අමුත්තෝ විමුත්තෝ හෝති අයං උච්චති භික්කවේ බික්ඛු අරහං කීනාසෝ උසිතෝ කතං කරණියෝ ඔහිත භාරෝ අනුපත් පරිනික්ක භව සංයෝජන සම්මංජ විමුක්තෝති ඉතින් මේ විමුක්තවතේ මිදුනේ කියනු ලැබේ. ඉතින් ඒ ශීනාශ්‍රම රාතන් වහන්සේ නමක් බවට පත් වෙන ආකාරයේ මේ අරහත සූත්‍රය මේ කෙටි පැහැදිලි කිරීමක් තියෙන්නේ. ඉතින් දකින්න නුවණින්ම මේ කියන කාරණාව අපි දිගින් දිගට ගොඩාක් කළා පැහැදිලි කරා. ඔබට ඒ අවසානයේ කියපුවා පැහැදිලි නොවෙන්නත් පුළුවන්. එච්චරම වැදගත් නැහැ. මේ නිවන් මඟ පැහැදිලි කිරීම තමයි වැදගත් හැමෝටම මේ සියලු කාරණා මේ සත්‍ය අවබෝධ කරගන්න හේතු වෙනවා. තෙරුවන් සරණයි.